දවසේ ධර්මදේශනා සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාගේ සඳහා ඉලක්කලා සාධුකාරයක් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ පමාද මනින් ජන්ති බාලා දුක්මේ දිනෝ ජනා අප්‍රමාදංච මේ දාවි ධනෝ විතං වරක්ඛති සිදුව පැවිදි සහෝදර සහෝදරයන් වහන්සේලා සදා උත්සාහ කරගෙන අපි උදවාව යෝගාශ්‍රමයේ මුතරගෙන දී කරගෙන යන වැඩ පිළිවෙලේ යද තුනේ දවසේ තුනේ දාන දේශනා සඳහායි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙනකොට කවුරුත් ගන්න පරිදි මේ ධර්ම දේශනාවලිය සඳහා අපි මාතෘකාව උදාගන්නේ සමතරමාදී විසින් දේශනා කරන්නේ පිට ඒ ත්‍රිපිටකයේ සංග්‍රහ වෙලා කියන කර්මිතනිකායේ දේවතාවක් ඒක දාසාංගිතේ පරදලා දින සදා සූත්‍රය. පිටියෙන් ඒකේ නිදානේ වට කරගත්තොත් ඒ සර්වත්‍යාසී දරත්වක ජීතවනාරාමයේ මුල් කරගෙන වැඩ වාසය කරන සමයක ප්‍රතිපරාත්‍රියේ ඒ සතුටු කායික දේවතාවෝ කියන්නේ බොහොමත්ම පැහැපත් වෙනමක් ඇති දේවතාව පිළිසක් සර්වත්‍යාසී ඉතිරි කරවිලා දේශනා ගාතාවක් ඉදිරිපත් කරනවා සර්වඥ වහන්සේට සාදාරුති අපසසෝති කියලා ඒ කාර්යයක් කරනවා නැත්නම් දෙවියන් සැකසඳහා මිනිසෙකුට සදාව දෙවෙනියක් වෙනවා ඒ නිසා සදාව නැති නොතේ අසත්‍යය වලදී යන්දී සදාව නැති වූ දෙවෙනි මේ ලැබිච්ච අවස්ථාවේ සැප සාධනය කරගන්න වෙන්නේ ඒ ඡායසක කිච්චින්ද තත්ත්වසෝති සාධක සෝගාති ශරීරම් පහයති එවැනි ශ්‍රද්ධාව ඇතුව ශ්‍රද්ධාව කියන එකේ වටිනාකම දැනගෙන කටයුතු කරන කෙනාට යසස කීර්තිය මේ ශ්‍රද්ධාව වුණ කරගෙන නැති වෙනවා ඒ වගේම යම් හේකින් යම් අවස්ථාවක මේ කයිදී මරණය සිදු වෙච්චකම ඊට වැඩි හොඳ දැනගත්තා ශාස්ත්‍ර සමාක් වෙනවා කියලා එක දේවතාවෙක් සඳහන් කරනවා. ඒකට එතනින් තවත් දේවතාවෙක් ඊට වඩා වෙනස් සංකල්පයක් ඉදිරිපත් කරනවා. මේ දේවතාව දෙගොල්ලගේ අදහස් මිස මේ සූත්‍රයේ අර්ථකථනාසිකේ විකරණයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකේ අදහස් වෙන්නේ පස්සේ දේවතාවක් ඉදිරිපත් කරන අදහස සර්වඥාන්සේ අනුවාද කරා නැත්නම් සර්වඥාන්සේ නියෝජනය කරනවා කියන නියෝජනය කරනවා කියන එක. ඉතින් අපි ඊයේ ඉතිරිපත් කරගත්තේ දෙවෙනි දේවතාවගේ නැත්නම් දේවතාවන් ඉතිරිපත් කරන දෙවෙනි ධාතාව සදා සූත්‍රයේ සඳහන් කරලා තියෙන කෝදාං ජලයේ විපජයීය මානං සංයෝජනං සම්බමතික්‍රමීය යං නැත්නම් තාං නාම රූපස්ව රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානෝ පටන් දිස්නවා කියලා අදහසක්. අර වගේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නිසා ශ්‍රද්ධාව කියනවා දාකින් බඩනගෙන ශ්‍රද්ධාව නිසා ඇතුලේ අසත කීර්තිය සහ ස්වර්ග ගමන ගැන ඉච්ඡා ලෝක දෙවියන් කින්තොර නැත්නම් එහාගිය ඊට එක අභිභවනය කරලා අවස්ථාවක් විදිහටයි මේ අදහස ලැබු ගන්නට තියෙන්නේ. මේ ජීවත් වෙන කාලයේම තමන් තමන්ගේ තියෙන ක්‍රෝධය නැත්නම් ව්‍යාපාදයේ කියන චිත්තත්වයේ අයින් කරන්න උත්සාහ කරනෝනේ විපදේය මානං මෙලීම දෙන්නතර විචේකනා සමග ගැටීමට හේතු වෙනා වූ ඊනමාන අවමාන ආදි වශයෙන් සවිසමාන කියන මාන දුක්ඛයෙන් උත්සාහ කරනෝනේ සංයෝජන සතමතිකමේය උත්තර භාගයේ කොරම් භාගය කියන සංයෝජන ධර්ම දෙක දෙකම නැත්නම් දස සංයෝජනම රෝගයක් කියලා දිවි රෝගයක් අපේක්ෂාව නෙවෙයි මෙලවදීම මේ සංයෝජන ඉක්මවන්න ඕනේ එතකොට ඒ කෙනාගේ ඉතේ කිසිම කෙලස් කාටක් එහෙම නැත්නම් අ සංස්කරණය සංස්කාර සකස් කිරීම කර්මකස් කිරීම මොකක්ද කියන්නේ මේක කාර්යයක් කරනකොට ඒ නිසා යාට ගැටුමක් පාරලෙලක් සිද්ධ වෙන්නේ මේ ලෝකේ කොහොම නිරවුල්ව ගත කරන්න පුළුවන් ඉතින් මේ ආදාශාර විශ්ලා කියපු ශ්‍රද්ධාවෙන් සංකල්ප වෙලා සතුට වෙනවට වැඩිය ලොකු වගේ කී භාරයක් කෙරුවට පැට වෙනවා ඒ නැත්නම් අතේ සන්තෝෂ වෙන්නේ නැතු මේක අභිභවාගේ තත්ත්වයක්. අභිචිතක කරෝගාතාව මේ කියන ගුණ ටික ළඟා කර ගැනීමට ක්‍රමවේදයක් වාගේ ඉදිරිපත් කරන්නේ මේ විදිහට කෝදය ඇති කරන්නේ මානේ ඒ වගේම අයින් කරන්න විශේෂයෙන් පැහැරලන්න සංයෝජන ධර්ම ඉක්මවන්න නාම රූපස් රූපයන්ගේ නොගැදී සිටින්න නොගැටි මූලාශ්‍රය නොකරගෙන සිටීමට නම් ප්‍රමාදම නියුංජන්ති බාලා දුක්ඛේ දිනෝ ජාන බාලෝ නැහැමි සුතමේ ඥාන චින්තාමේ ඥාන භාවිත මනසක් නැති බාල ජනතාව ප්‍රමාදේ යෙදී ගත කරනවා ඒ වෙනුවට අප්‍රමාදංච වේදාවි ප්‍රමාද ධර්මයේ යෙදෙන උපපටි පඬිතයා වේදාවි ධනං සියයන්ව රක්කති එයා මේ මුළු ලෝකෙම තියෙන වටිනාම ධනෙට මේ වඩන සතිය නැත්නම් අප්‍රමාණ්‍ය සලකනවා. එතකොට ඒ ආකාරයෙන් ගත කරන ජීවිතේ නිසා මේ අප්‍රමාණ්‍ය ධනයක් කරකර සාකර ජීවිතේ නිසා ක්‍රමයෙන් යාතෝයි කියන ඉතිේ කියන කෝද දුරු වීම, මාය දුරු වීම, ඒ වගේම සංකෝචන ධර්ම ඉක්මෝණ යන්නේක මේ නාම රූපී නොගැලී ගත කරන වගේ දේවල් නොගැටි ගත කරන වගේ දේවල් කර ගැනීමට මේ අප්‍රමාදය උපකරණය ආයුධයක් වඩපත් වෙනවා. ඒ නිසා ඉස්සල්ලා කළ යුත්ත වෙන්නවා. මේ දේ කරන්න අවශ්‍ය කරන උපක්‍රමය නැත්නම් කරණය විදිහට මේ අප්‍රමාදය මෙතන හැරදානවා. ඉතින් මේ අප්‍රමාදය කියන වචනය අපි සිංහල විවාහයේ කෙලිම ඉන්නේ නැහැ. නමුත් අප්‍රමාදී විරුද්ධ පදේ වෙන ප්‍රමාදය කියන එක අපේ විතර හරි පාරක්ෂ සම්ප්‍රමාණාල කියන එකක්. ප්‍රත්‍යක්ෂ කරන වෙලාවෙදී යමක් කරන්න පමා වෙනවා. ඒක කටයුත්තේ පමා වෙනවා ආදි වශයෙන් ප්‍රමාදී ගැන අපි දීප කතා කරනවා. ඉතින් ඒ නිසා සතිය වගේ වචනයකට වැඩිය අප්‍රමාදේ නිර්වචනය කිරීමේදී ප්‍රමාදය කියන වචනය තේරුම් කරලා දීලා ඒ ප්‍රමාදේ නැති පැත්ත අභාවය තමයි අප්‍රමාදේ කියලා ගන්න. ඒක නිසා අපි ප්‍රමාදය හරහා ඉලක්කත් නරකට හරහා දන්දාන්නා වූ නරකට හරහා හොඳ පැත්ත තේරුම් ගන්නවා කියන උදාහරණයක් මොකියෝ ප්‍රමාදේ අපි දන්නේ සමාජයේ දන්නේ මේ අපි කළ යුතු කාරණා වෙලාවට කරන්නේ ඒකට අපි පමාව කියලා කියනවා. ඉතින් ඒ පමාව නිසා අපි සිංහලයන් කියලා කියනවා අපායට ගිය පමාවෙද කියලා. ඉස්සරලා ගියොත් තමන්ට ඒ අපායට ගිය මේ වාසියක් සිද්ධ වෙනවා. නමුත් දැන් අද වෙනකොට සිංහලයන් වැඩ හැම වෙලාවෙදීම අතුරා විනාඩි 30ක් පමණ. දැන් කාලසහගත වැඩ කරන්නේ යාම අමාරුම જાතියක් තමයි සිංහලයන්. හැම වෙලාවෙම ඒ කටයුත්තට ඒ වෙලාවට ඒ සභා ගෞරවයට ඒ ගාස්තු විනිශ්චයට ලක් කරගන්න. ඒක මොකද තමයි වෙලා ඉන්න බුදු ටිකක් ඒක කාලගොත්තුවක් එන්නීලා. ඒ ඇවිල්ලා පස්සේ වාඩි වෙනවා ඒ කිසි ගාණක් නැහැ. ඉතින් පස්සේ කියනවා මේ මුලින් මුලින් කියු දේ මට තේරුනේ නැහැ. මට අහුනේ නැහැ කියලා මුලින් පටන් ගන්නවා. ඒ මොකද අර ඒ සභා ගෞරවයේ සාගත සාමෝකයට පිටකට කරනවා. ඉතින් ඒ නිසා මේ අප්‍රමාදය ගැන කතා කරපු සර්වඥ වහන්සේ අනුගමන කරන බෞද්ධයන් වෙන අපට දැන් වෙලාවට වැඩ කිරීම සුද්ධකින් ඉගෙන ගන්න වෙනවා. ඉතල ඇත්තටම මේ සුද්ධකට සුද්ධෝ දස් පොළ පදින කාලේ අපේ ජීවන වාය මාර්ග රාජ්‍යතාන් දෙක නිර්මාණ ශිල්පීය ගති සුද්ධ දෙතරක්. ඒ තරම්ම ප්‍රෞඪ ඉතිහාසයක් තිබිච්ච જાතියක්. ස්වර්ණමය යුගයක් චිතිච જાතියක් අද සුද්ධ කියන විදිහට හරියට වැඩ කරන වෙනවා කියන්නේ මේ අප්‍රමාදයේ වෙනකොට මේ ප්‍රමාදය යෙදි ගත කරන නිසා ඒ නිසා යම් කිසි කෙනෙක් අපේ හිතමු නෑ මේක දැනගෙන එයා උඩට කළ යුතු දේවල් හරියට කටයුතු කරන්න හරියට වෙලාවට කටයුතු කරන්න කාලසටහන කටයුතු කරන්න උත්සාහ කරනවා කියන්නේ ඒක නම් අපි අහොත් එහෙම කියන්නේ දියුමෙන් කැමැති අභියෝගයේ පැවති විචලකේ ප්‍රමාණය කියලා යටි වචනේ දෙන්නේ කොහොමද කලේක කාරණාවලදී මේ දේවල් වෙලාවට නොකෙලින්නේ. ඉතින් ඒකෙන් අපි සන්තෝෂයටපත් වුණාට මේ විපස්සනා කරන යෝගාවචරයේ වශයෙන් බලනකොට මේකට තව පැත්තක් එකතු කරනවා. ඒ තමයි කලියොත් කිරීමේදී ප්‍රමාණ විතරක් නෙවෙයි නොකලියොත් නොකිරීමේදී ප්‍රමාණ වෙන්නේ. අපිට අනේතර තමයි අපිට වෙලා තියෙන්නේ. මේ දේවල් කරන්න බොහෝම සීල ගන්න, ජීව ගන්න පිළිසා. ඒලාවට මේ දේවල් කරන්න කැමති. නමුත් නොකලෙයිතු නොකනක් නොකර සිටීමේදී අපිට වෙලා බලන්න ඕනේ. ඒ නිසා මේ අප්‍රමාදයේ පළු දෙකක් තියෙන බව කළ යුත්තේ චාරිත්‍ර සිරිත්ව විලාව කරන එක වාදිතර විරමන වැලකීතු දේවල් කණියට වෙලා වැඩකීමක් දෙකම අද දවසේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ අක්‍රමාදය කියන එකට අංග සම්පූර්ණ කරගන්න. ඉතින් මේක සාමාන්‍ය විස්තර කරනකොට ඒ බුදු ස්වාමීන් වහන්සේලා මතක් කරන්නේ. දානය කියන එක දී ප්‍රතිපදාව කියන දානය කියන එක කළ යුතුයි. ඒකේ වෙලාවට අපි කරන්න ඕනේ. අර තියෙන වෙලාවක කවර එළියට වෙලාවක මේ නැත්නම් තමයි විශේෂගත වෙලාවට මේ දානාදී කටයුතු කිරීම කලියුත් කිරීම ආගම ධර්මයේ පිවිසෙන මාර්ගය වෙලා තියෙනවා ඒ නිසා දානය කලියුත් කිරීමක් වෙන අතර සීලය කියලා කියන්නේ නොකල යුතු කිරීමක් දානයේදී අන්තිමදී සුවසලසක නැත්නම් කැම ටිකක් නැත්නම් දීම ටිකක් සෞඛ්‍යයක් අධිහපනයක් අරසාවක් නිදහස්. ඒකට අපි කියනවා දාණය දෙනවා කියලා. ඒකට ඒක මේ මට ඕන වෙලාවට බැරිලා නැහැ කියලා හරියන්නේ නැහැ. ඒකට ඒකට කියන අරකට ගිහිල්ලා කොහෙලා බලලා. මේ දෙද වෙලාවට දෙන්න. ජීවිත සංගයහට දානයක් දෙන වෙලාවෙකට ඒ ඊට ඕන වෙලාවට ගන්න පාර ගන්න කියන්නේ සංගතානවතන් උදේ ආරෝණය කරන ඉඳලා මධ්‍යහනේ දක්වා ඉති වේලාවදී තෝමේ කැම්බින් ටික දෙන්නේ අප ප්‍රස්ථාන හරියට ඒ වේලාවල කිරීමේදී හැම වේලාවෙදීම නියතමානීව ඒ කරන දේ කලාවක් සහිතව කරනවා ඒ නිසා අනේදී සෑහෙන සදී හැදී සිට ප්‍රතිකාරිය කරනවා නමුත් අපි සීලය ගත්තොත් චතුම් මැරීම නොකලියුක්තක් වරතක් දීම නොකලියුක්තක් කාමීච්ඡාචාරය නොකලියුක්තක් බොරු කීම නොකලියුක්තක් මත්තර කාණය නොකලියුක්තක් ඉතින් අපි දානය දෙන්න පෙළඹෙනවා වගේම මේ සීලය රැකීමට විරමණ සීලය රැකීමට නොකලියුක්ත නොකිරීමටත් ප්‍රමාද නොවි කරනවා කියන එක බැලුවොත් රාකටේ ඉන්න බෞද්ධයන්ගේ දන් දෙන්න කැමැති නමුත් සිල් රකින්න අකමැති ප්‍රතිශතය ගත්ත විශ්මේ ධර්මසුදු ඕන වෙලාවක ධාර්මික සම්මාදමකට කෙනෙක් තමන්ගේ මනිතලේ අඩිය තියෙන සතේ වුණත් දෙන්නේ තියෙනවා ඒ වුණාට මතක් කරොත් අපි සුමානියක් එකක් ගත කරලා සීලයක් අරසා කරලා භාවනා මධ්‍යස්ථානයකට වෙලා බණක් භාවනා කරමු කියලා පුදුමාකාර විතරකට කරු දෙනවා ඒක වටා ගන්න බැහැ. ඒ වගේම සීලයක ජීවිතයක සීලයක අත්‍යවශ්‍යතාවයේ පාවෙතියේ ජීවිත ප්‍රථම යාමේ කල්පේශ පවතින බාහිර යාමුනේ. මොකද මේ වෙලාවේ ජීවිතයේ තරකට දිහාවට යොමු කරගන්න. ඉතින් ඒ කාර්යය අපි ගන්නවා සීලයකට කොහොමදක්වත් පිටින්දේ කාර්යයක්. ඒක සුදරලා පොත්වල දීපා. කොහොමදක්වත් සීලයකට අනුගමීම ඉතින් නෝන්ජල් කරක්. භයානකමක් වෙන්නේ නැතේ. ඉතින් එවැනි දෙයක් බෞද්ධයන් වශයෙන් බෞද්ධ රටක මේ තරුණ තරුණියන්ගේ පවතින මේ කාමභෝගී ජීවිතය දිහා බලන බුද්ධ ආගමෙන් ආපු පිටරටික්තර කොහම විශ්මයජනක වෙනවා මේකද මේ ධර්මද්විතය කියන්නේ. මේකට ඇවිල්ලා බලනකොට මේකේ තියෙන මේ කාමභෝගී වැඩ පිළිවෙල දිහා හිතා ගන්න බෑ. දැන් වහම ලවුනේ ඇවිල්ලා අනිගාවට කියලා බලලා එළියට එලා බලනකොට දැනුත් දෙකක් තියෙනවා. ඉතින් මේ මනසට හරි මුතු වැඩි ඕන ස්ථානයේ මේකේ ඉන්න ඔක්කොම රහතන් වහන්සේලා කවදාකවත් වලක් කරන්නේ කවදාකවත් බොරුවක් කියන්නේ කියලා ඉතින් ඒක බලවත් නැහැ. ඉතින් මේ මිනිස්සු දුම විදිහට මොසොක්කු වෙනවා. මේ මිනිස්සු මෙච්චර දන් දෙන මිනිස්සු ඇයි මේ සීලයට මෙච්චර පසුබාන්නේ? ඉතින් ඒ නිසා අපිට පේනවා මේ ප්‍රමාණයේ කලියුත් කිරීමද අපි හරි කැමති අඬ පාන්න පෝස්ටර් ගහන්න ලේබල් ගහගන්න මම ආගතරන් මේක කරයි කියන්නේ. නමුත් සීලකයි කියන ලේබල් ගන්න දෙන්නේ නැත්නම් ඒකම එකම කාරණාව මේ සීලේ නවතින. මොකද දානෙට අඬ පාන්න කියා පාන්න පුළුවන් දෙවි ලෝකයේ ඒක කාම වෙනවා තාපිනවා කියන්නේ. ඔය සීලෙත් නොකලියුත් නොකිරීමක් ඒ නිසා මේ ධර්මයේ කියන පඬිතය හැම වෙලාවෙදීම අප්‍රමාදී වෙන අතර මැද ප්‍රමාදී වෙන්නේ වින්ට ලෝකාංශිකය කරන්නේ විවිධ කටයුතු කරන අතරේ අප්‍රමාදයෙන් මේ දැනවිච්ච පැත්ත නොකලියුත් නොකිරීමට කලියුත් කිරීමට වඩා එළඹෙනවා ඒ නිසා ඥාන පුළුවන් වරකම් කිරීම සහ දානෙ දීම කියනකොට වරකම පාපයක් දානෙ දීපු කුසලයක් ඉවරයි. ඉතින් ඒකදී අපි බොහෝ දෙනා ලාංකිකයන් මේ පුත්‍රගේ ලාංකික බව ඒ දාණය දීමට පෙළඹෙනවා කියන නිසා බොහෝ දෙනා හොඳ පැත්තේ. නමුත් ඒකේ වඩා හොඳ බවටපත් වෙනවා සතුන් නොවන දන් දෙන්න ඕන වරකම් නොකර දන් දෙන්න ඕන කාමීච්ඡාචාරය නොකර දන් දෙන්න ඕන බොරු නොකිය කියලා නොකිය දන් දෙන්න ඕන සිය මට්ටමින් වැරදිලා නම් දැල්ලා ඒක කියනවා සිල්වත් සිත දාන දීම කියලා. ඒක ගැන කතා කරපුවාම අපේ ලාංකිකයන්ග කියන ඉතිහාසයේ හරිම හාස්‍යයක්. දානක් මහාසීදකයි. ඒ මොකද මේ දාණයට පෙළඹුණාට ඒ දාණය කිරීමේදී සකච්ඡාකාරී කරන. ඒ නැත්නම් මේ දාණයට පෙළඹෙනකොට හිත සකස් කරගන්න හැකි. සීලයෙන් වෙන් වෙලා හිත සකස් කරගන්න හැකි. ආවනකොට දානේ මොනිච්චාවක් විතරක් වටනවා. ඉතින් මේකෙන් පේනවා මේක ඇතුලේ මොකද්ද ශරගති වගේ මායාවික වගේ වංශික ගති වගේ ක්‍රියාත්මක වෙනවා ඒ නිසා යාන්ත්‍රික කෙනෙක් දන්නවා නම් ආර්ය විනී සර්වචන් වහන්සේ දානේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පාරමිතා වික්‍රමේ අධ්‍යාස විනී අගදාන මහා දාන අකඤ්ඤ රත්ඤ්ඤ වන්තඤ්ඤ පුරාණ කතා කියන කතා කියන කොටස නසකීති නසකී ඉස්සන්ති අපරිුත්තේ සමනේ ප්‍රාඥේ මානේ ආරි විනේහි සතෙක් නොමැරීම අග්ගදාන මහාරා එක චිත්තක්ෂණය කවුරුද අනිස්ථාන පොරකෝ සතෙක් මරන්නේ නැහැ කියලා ඒක සමාදන්ව රකින්නවනේ එක චිත්තක්ෂණයක් ඒ චිත්තක්ෂණයේදී ඒ මනුෂ්‍යයා නිසා ආභය ලැබෙන සත්ව සංඛ්‍යාව අසංඛේය නිසා එක චිත්තක්ෂණයක් සතුනවල සිටින අධිෂ්ඨාන භූමික ගන්නකේ ලැබෙන කුසලය අපමෙය අසංකේය. අනේ අපමෙය අසංකේය සතුනවලීමේ චිත්තක්ෂණය සවදාසේ සදාහ කරන්නේ ආර්ය ලෝකයේ අග්‍රදාන මහාගත. ආරේනාචිලා ධර්මීල මේ පින් කරගන්නේ අපේ දානෙ දීමේ එහෙම නැත්නම් සතුනවල සිටීම. ඒවම අන්සතු වස්තුවක් කැප ගන්නකෝ මොකද කරන්න අවස්ථාව තියෙද්දී වස්තු හිමියාගේ අපය සරකලා ආත්ම ගෞරවය සරකලා එයා වෙනුවෙන් කරකලා බාර දෙනවා නම් ඒකට හම් වෙන චිත්ත ශාන්තිය ඒක ආධ්‍යාත්මිකයි ඒක මුදලට වඩින්නේ ඒක නිසා අපේ ලංකාවේ පැවතිච්ච ශ්‍රී විමුක්ති ගැන කතා කරනකොට කියලා කියනවා පංච කල්යාණ සම්පන්න වූ ඉතිරියාවක් හේතු සුඛේ ඉඳලා දෙවෙනි සුඛයට ඉතාම වටිනා නිර්ණයක කටේ තියාන ධානියම ගමන් කරාට ඉස්සර ලංකාවේ කවදාකවත් ඒ ක්‍රියාවට බලාත්කාරමක් කිරීමක් හෝ වස්තුවක් කිරීමක් නැහැ. හැම කෙනාම ඒ ස්ත්‍රියාවගේ ඒ කුලගෞරවය රකින්නවා ඒ වස්තුව රැකගෙන උත්සාහ කරනවා. අපේ ගමෙන් යනකම් අපි නෑ ඒ ස්ත්‍රියව කරගෙන කියන්නේ. දැන් ඒකට එක් කරනකොට සම්පූර්ණ අනිත් පැත්තේ ඉස්ත්‍රිය කරන ලොකුම වුණා. පිළිමෙන්නට වෙනවා. ඒ තරමටම අපි අර බුදුදහම නැතුව නිකන් අඩහැර කරගන්නවා. මේක මම මේ කියන්නේ සංසන්දනාත්මක හේතුව තේරුම් ගන්න මිසක් පළවෙනි ඉතිහාසයේ වෙච්ච දේවල් අතකට ජාතික නිග්‍රහ කරන්නවත් අපිට නතර කරගන්නවත් නෙවෙයි. අපි මේ කියන්නේ මායාව කොට තේරුම් ගන්න. ඒක නිසා අප්‍රමාදයේ රකින්නට යනවා. සතුන් ගැනීම අනන්තවත් අප්‍රමාද වෙන එකට සිද්ධ වෙනවා. නමුත් එයා කවදාකවත් ඒකට නඟු වෙන්නේ නැහැ. දැනගන්න මගේ බැරිකමට නැතිකමට මම ගැටි සතික් නරුවා අනේ කියලා ඒකට සමාවෙන්න ගන්න සීලය අනිත් කරලා. මොකටද මොකද මේ ලෝකේ කොහොමදක්වත් ජීවත් වෙන්නේ. ඒ කවුරුත් ඉතින් කියනවා මේ ලෝකේ හොරකම් මොකම එක එකක් නෑ. ඒක ඒක පිළිබඳව වා ගැඹුරේ කල්පනා කරන කෙනෙක් කියනවා. අදේට ගිහින් අපි බඩුවක් ගන්නකොට මම දෙන මුදලටදී බඩුව ලාභනන්නේ අපි ගන්නේ ඉතින් ඒක කරනවා. පරිණාමවල තියදී කියන එක මේ අපි ගන්නේ අර තමයි දෙන මුදලටදී අපි ගන්නවා අපි ගන්නේ ඉතින් ඒ හැම තැනකදීම මේ ගණිතන බවට මෙනෙහි කරන වාසිය වැඩි වෙනවා. ලාභෙ වැඩි වෙනවා. ඒක තමයි තත්ත්වය කරන්නේ. අපිට මේ ජීවිතේ කොහොමද කරන්න බෑ. ඉතින් දේවල් නොකරන සිරු පුළුවන් තරම් හරි කරන්න කටයුතු කරන්න බාරගත්තොත් දැල්ලට දැකගත්ත මොකද කාමිත්‍යාචාරේ සමස්තක කාමිත්‍යාචාරේ කියනකොට ඒ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් එකතු කරන දීකේ සමාන කරේතු ඒ ග්‍රාමීය කටයුතු විතරක් නෙවෙයි වෛතුම සේවනය විතරක් නෙවෙයි කාමිත්‍යාචාරයේ කියන්නේ දුක බලන තියෙන ආසාව සද්ධාන තියෙන ආසාව නඩ බලන්න තියෙන ආසාව වස බලන්න තියෙන ආසාව පහසල බලන්න තියෙන ආසාව කියන එක විකෝණවල ලෝකාංශයේ තියෙන නේද? ඒකෙන් තමයි අසව අසවල් වල බලන්න නැතුව බෑ. අසවල් සාධ්‍ය අහන්න නැතුව බෑ. අසවල් ගඳ නැතුව බෑ. අසවල් රස නැතුව බෑ. අසවල් පහර නැතුව බෑ කියලා කියනවා. අපි අර මයිසින් සීලේ වගේ ඒකට දාසකට තියෙනවා. ඒ නිසා මේ කාමච්ඡාචාරයේ මේ බොහෝ කේමේ සතර පරිසෝතන කිව්වම අපි තේරුම් ගන්න මේ වචන කතා කරන්නේ ඉස්සෙල්ලා හිත ගොඩාක් පෙරදැස්මක් ඇති වෙනවා. විතක්ක මේ පාරයක් සිද්ධ වෙලා මේ විචක්ක නිස්සාරය හරහා තමයි වචන පිටින්නේ. ඒකවල සම්පූර්ණ කෙලෙසෙන් උනාරි කෙලෙසයක් කරා. ඒක වචනයක් කතා නොකර ඉන්නනම් හිතේ ඇතුලේ විචක්කේ එනකොටම විපාරේ එනකොටම තේරුම් ගන්න ඕනේ දැන් මේක ගෝව කරා කරා යනවා හදන්නේ. මේ ශා කතා කරන ලද වචන කතා නොකරන ලද වචනය දිනන ලද යුද්ධයක් වා. වචනයක් කතා කරලා පැරළුණාට පස්සේ 120ක් කතාලා අදින්න බෑ. මේ නිසා යම් ශ්‍රී ආකාරයට ඒ වටා නොකර හැකියතා වැඩ ගන්න පුළුවන් අපි කියන්නේ අවශ්‍ය සම්පතේ. අනේ ඒ වගේ දේවල් වලට නොයේදී ගත කරන්නේ සල්ලි නැති නිසාවත් වෙලාව නැති නිසාවත් වෙන කවුරක් සංවේද දන්නේ නැහැ මේ ශිල්පදයක් කැදීම නිසා ඒකෙන් සිදුවෙන අකුසලයක් ඒක දාන කන්දක් දුන්නත් වාකාවතරවල දාගෙන ඉන්නත් සිල්පදයක් ගන්න කියන පාඩුව මකන්න. ඒක නිසා කොච්චර උත්සාහ කරන්න ඕනේ දාන වේදන නටකටම කියන දේ මේ කියන්නේ අපි ඒකේ ආධ්‍යාත්මික චිත්‍රය. කලයන් කියනවා බණ එනවා. නමුත් මේ සතුන් මැරිමෝ කන්ටි වගේ දේවල් කවම කවදාකවත් අපි කරන්නේ දැනන්නේ බලපෑමක් නිසා නෙවෙයි අපුන්න මේකේ වටිනාකම ගන්න. ඒ කියන්නේ මේකේ අනතොර ආදීනාවේ නොදන්න නිසා ඒ නිසා මම භාවනා කරන කෙනා මේ වගේ පුංචි කාරණා පිළිබඳව ඔබ ප්‍රණීතවලසින් ගත කරන්නේ අවදි භාවයෙන් ගත කරන්නේ සදාචාරාත්මක වගකීමකින් ගත කරන්නේ ඉගෙනගත නොකර මේ දානෙන් සීලෙන් සකස් නොවිච්ච හිතකට පාරම කරන්නේ ඒ පිළිබඳව බාධාපත් හිතන්නේ කාමයේ විදිහට ශරීරය ඔකස් කරනකොට මට කරන්නේ කියන්නේ නැහැ ඉතලා දෙපා කපලා ගන්න මොන ගාන ලෙවල් කරගන්නවා ඊට පස්සේ තමයි දෙපා ගන්න. ඔය ප්‍රශ්න තියෙන්නේ මේ මේ හදාගන්න ඉස්සෙල්ලා මේ ෆවුන්ඩේෂන් කපලා අක්ටිවාරම දැම්මට මේ හැදුවට පස්සේ අක්ටිවාරම තියෙන්නේ. ඒකට ආනේ සීනි දෙක ප්‍රහාණාවට අක්ටිවාරම දාන්න නමුත් ඒක පොළේ වටින යටදී මෙගේ හැදුවට පස්සේ දාන සීනි දෙක පේන්නේ නැහැ. පේන්නේ බාහමයි හදාගත්ත ගේ තමයි. අමුතුවෙන් මට කියන්නේ කතාවක්. දානසීල දෙක නැතුව භාවනාවට යනවා කියලා කියන්නේ මේ ආස්වාසා බඩ නැතුව උරුමතර කරලා ඒක වෙන්නේ. ඒ කවදාවත් කරන්නේ මේ ඔළුව පවතින කඩ තියෙනවා කඩ පවතින ආස්වා තියෙනවා මේ ආස්වා බඩ කඩ බඩ නැතුව ඔළුව පවතින්නේ. ඒක නිසා අපි මේ වගේ කෙනෙක්ට සම්බන්ධ වෙනකොට කියනවා අපි ළඟින් හැරෙන්න ගන්නේ දාන කටයුත්ත සම්පූර්ණ වෙලා තියෙනවා නැත්නම් සතුටු මට්ටමට එලා තියෙනවා. ඒ වගේම සීලයේ පිළිබඳව අපේ ඇති 100% කඳක් වුණාට නමුත් කැඩෙන කුච්ච සීලයක් පවා ලැජ්ජාවට අපි පාස්න. බය ලැජ්ජාවට හිතේවා. මේ හැම පරිවර්තයක් මුලදීම සීපත් කරනවා. මේ පරිවර්තයක් මුලදීම අනිෂ්ඨාන කරන්න ඕනේ. මුල සීලෙට පිටලා තියෙන මගේ ජීවිතේ පවා මගේ කය පවා බුද්ධ සංකේත පූජා වෙලා තියෙන පූජා කරනවා. පූජා වේවා. ඊට පස්සේ කරලා භාවනා කරනවා. ඉතින් මේ විදිහට අප්‍රමාදයේ ධර්මයේ හරහා සීලය හරහා අනාගත කියනවා. ඊළඟට භාවනාවස අපි මේ සමත භාවනා කියාට පස්සේ තමයි කෝදන් දැහි විපදෙහිය මාන කියන විදිහට මේ අපි කියන ආචාර ධර්ම පැත්තක ඉක්මවලා සමාධි සමාධි ජීවිව කරන වැඩ ඉක්මවලා මේ භාවනා කරලා පස්සේ හිත ඇතුලේ තියෙන කෙලස් ටික දැකගෙන ඒකට ඉද කරගන්න නම් බාහිරදීම ඕලාරික ගොරෝසු කෙලස් යම් ප්‍රමාණයක් තරවතු වෙනවා. ඒ නිසා වීතික්කම කෙලස් කියලා කියන්නේ අපි මෙතෙක් කතා කරමු සතුන් වෙනවා ප්‍රකේය කාමීත්‍යයන්ගේ වාචී දුක්ඛන්ත බක්කල් සායෝගේ දේවල් වීතික්කම කෙලස් කියනවා ඒව සමාධි නීති උල්ලංඝනය කරනවා. සමාධියට වද දෙනවා. සමාජයේ පවතින සම්මුතිය වේදී. දැන් අපි භාවනා විශ්ලේෂණය හදාගත්තා පස්සේ අපි භාවනා ශාලාවකට අවශ්‍ය වෙන යෝගී භාවනා උදා. එළ වාඩි වෙලා භාවනා කරගෙන ඉඳගත්තට පස්සේ අපි කායික වශයෙන් පොඩක් අඳුනාට කාම වස්තු වලින් නැදයිනේ. ඉන්නතන් භවෝ සම්පත් වෙන්නේ. හිතට කොච්චර දෝ කෙලස් දර කරගන්න. ඇත්තම කියනවා නිවන් දොරේ ඉන්නවට වැඩිය කෙලස් ප්‍රමාණය තේරුම් පටන් ගන්නවා අපේ හිත යම් ආකාරයක ආරමුණකට යොමු කරගෙන ගියාට පස්සේ විශේෂයෙන්ම ආධුනිකයන් ඊට පස්සේ තේරුම් පටන් ගන්නවා හිතුවේ නම් මේ දාන දීපු නිසා සීලක නිසා ආරාමන්ත දන්තාව නිසා හිත කියනකොට කීකරුවෙන්නේ අරමුණ තිබ්බ ගන්න ඒක නිකන් හිත හොඳට කිඳා ගන්න නමුත් මේ අනිත්‍යම වටනේ කෙලස් කොච්චර දුරකද දාන්න පටන් ගන්නවා. ඉතින් භාවනා කරගත්ත දෙවිලා මේ පරිඋත්තරණ වටනේ කෙලස් එක අනුමුත නොපෙනෙන තමන්ට පමණක් පේන හිතේ ඇතුලේ තාම ක්‍රියාත්මක වෙන තාම වීතික්‍රමයේ නොවිච්ච උල්ලංඝනයේ නොවිච්ච ක්‍රියාවක් වටින් හෝ වචනයක් මතින් එළියට නොවිදිච්ච කෙලස් වලට කියනවා පරිඋත්තරණ කෙලස් කියලා වැඩිදලා කියන එක තමයි තේරෙනවා ඒ බැලුව විචාරකේ අපි මේවා බලන්නේ නෑ. මොකද නම්වක් එන්නේ. ඒක නිසා බහන් වදයන් ඇවිල්ලා අපි ඉන්නේ ඊයනකෝ ආනපානකෝ ඉන්නේ නැතිකෝ ඉතින් සක්මනකට ගන්න අවදාන වශයෙන් කෝ ඊට ධාතු ගමන් මේක පටන් ගන්නවා. ඒක නිකන් ඇවිදින අස්සේ පුද අනුකූල විදිහට කියන්නේ නේද? කෙලිකර වේදිකාවක් උඩ උඩට ආබාහුවක් අමුතුවක් කරලා එක ඇටයක්වත් කෙලින්නේ කියලා බලනවා. කොහොමද? අනේ ඉතින්දි තේරෙනවා මේ අප්‍රමාදය ප්‍රමාදී කියන්නේ නම් මේක කිරීමට සමා වෙනවා නොකලිට කියන සමානවා කියන්නේ අපි මේ දාන මට්ටමේ සීල මට්ටමේ ප්‍රමාදී අයින් කළ අප්‍රමාදය කියන භාෂාකාර පස්සේ තේරෙන පටන් ගන්නවා මේ නිවන ධර්ම පහ කාමචන්ද ව්‍යාපාද ආදී කොට ඇත්තව මේ පළවෙනිම නිවර්ණය තමයි කාමචන්දය විවිධ ආරම්භ දෙකේ හිත පයින් කරනවා. ආරම්භන වශයෙන්. ඒකට සාපේක්ෂ දෙය තමයි එකම ආරම්භක හිත නතර එකම ආරම්භක හිත නතර වීම ඒකෝදි භාවය, ඒකාග්‍ර භාවය, සමතය, සමාධිය කියනවා. ගණන්තර ආරම්භ වල හිත ගණන්තර වෙන එක කියනවා විවිධ ආරම්භ රසදීම අභාවිත මනස කාම ඡන්දයේ කාම ගුණ දැන් ඉදරතරින් දැක්කේ දුක බලලා සත්‍යහලා කඩ බලලා රස බලලා නැදැත් කියලා රක්ෂක දුවත් පින්නකට අපි කාම ගුණ නැත්නම් කාම වස්තු කියලා කියනවා. නමුත් භාවනා කරාට පස්සේ වස්තු කාමය අධ්‍යාත්ම දේවල් පිළිබඳව සංඥා දුමාකාරයක කල්ප කරනවා. ඉතින් මේකයි භාවනා කරනකොට යන යෝගාවට ප්‍රත්‍යක්ෂ කරන දෙයක්. ඒ හැමියට මේ සාමාන්‍ය ධර්මවල බාධිහා බලලා මේක බොහොම සාන්තව ධර්ම වේලාදී මේක හරස් කරන්න ඕන කියන වැල්පොට්ටක ගන්නා ධර්ම ගන්න බලන්න කාමක පොච්චුම පිළිච්චිද අර වැල්පොට්ටේ බඩලා දාලා ධර්ම කරවල දාලා කිප්පිලා ජීවිතය ඇති කරගෙන නිහඬ කරගෙන යනවා ඒ වගේ තමයි මේ වීචිකම කෙලෙසල යම් පාලනයක් ඇති කරගෙන ඒ පරිඋත්පාදන කෙලෙස් දිහාට හිත දාපු ගමන් අපේ හිත ඇතුලේ පුදුමාකාර අරුණිය කොයිය කාමයේ අවිශ්ිලා ඉවරවල අවිශ්ිලා සිද්ධේ ඉතින් ඒක යෝගාචර උගරේ පාරණාවේ ඒ හිතනාමේ නාරකණයටත් නිසා යෝගේ හොඳ නැති වෙච්ච නිසා වාකරේ ඊළඟ කරපාරකමක් නිසා මොකක් හරි අපවෙතාවක් නිසා මම භාවනා කර ගන්න බෑ කියලා දැන් මොකද කරන්නේ? ඊට ආයෙත් කාම ගුණයට වැටෙනවා. හරිය ලෝකා ලෝකාන්තයට වැටෙනවා. ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි අතහැර ලෝකාමිෂයට කරන කඩලීකට වැටෙන්නේ නැහැ මම මේ වැටෙන කාමච්ඡන්දේ ව්‍යාපාරී ජීවිත උද්දච්ච කුච්චිච්ච නැත්තම් කෝදාක් දැරේ ඉපදේ යමාන සංයෝජන සබ්බ මටික්කමේ ආදිවාසේ මේ ක්‍රෝධය මේ මානය මේ ආශාව ඉකිලිකේ කීිත දැනගෙන වා බලහීන කරන්නේ විෂමතරන්දෝ ආදි වශයෙන් කටයුතු කරනවා කියන එකයි දෙවෙනි දේවතාව. පළවෙනි දේවතාව කියන්නේ ශ්‍රද්ධාව පිටපාරේ ආශසකී ස්ථාන වේ ස්වර්ග සම්පත්තිය හම් වේ එහෙමදයි කියලා. දෙවෙනි දේවතාව කියනවා ඒකක් නරක නෑ. ඒත් ඒක හම් වෙච්ච කෙනා විශ්ින් කළ යුත්ත තමයි මොදෙච්ච කෙනාට ඒක වඩා හොඳ දෙයක් තමයි මේ වීතිකම කියලා සලකනවා. පරිඋත්ථාන කෙලෙස් කොටක් අයින් කරන්න ඌවා පිළිබඳ ප්‍රමාණකරණයක් කරන්න ඌවා පිළිබඳව ධ්‍යානයක් කරන්න ඌවාට මුහුණ දෙන්න කටයුතු කරනවා නම් අන්තිමේ පටන් අර ගන්නවා ඌවා කාම වස්තු අයින් කරගන්නේ බුල්ඩෝසරයක් දාලා කරකැයි උදැල්ලක් දාලා ඇදලා ගන්නවා නමුත් වස්තු කාමය අයින් කරනවා කියන්නේ කොහේ හිතන තේරෙන්නේ නැහැ ඒක නිසා කාම වස්තු පිළිබඳව යථාභෝධය ලැබෙන්නේ රැස් කරන මිනිහට නෙමෙයි ඒක අයින් කරන්න චිත්තක්ෂණයක් උත්සාහ කරනවා කරනවා. එයා බෝලට් එක වැඩ කරනවා වගේ වැඩි. සාමාන්‍ය ලේසි අයින් කරන්න කල්පනා කරන්නේ ඊපස්සේ තමයි තේරෙන්නේ කොහොල වල තියෙන අපේ ඇලෙන්නේ. අපි ඉස්සරහදී මොහමාරේ කොහොලදියක් හදන්නේ කොහොමද කියලා. කොහොලට දාපු ගමන් එයාටින් ඇල්ලුවොත් මේ ඇති මේ ඇති ඇල්ලුවොත් එයාට ඒ නිසා මනුස්සකම් කියන එක නැත්නම් මනුෂ්‍යත්වයේ ආර්ය භාවය උසස් කරන වඩා සම් සංස්කෘතික ගතිය වඩා මහත්ම ගතිය කියන වඩා හැදිච්ච ගතිය කියන වඩා භාවිත මනස කියන්නේ අපි වේලාවක් එක්කගෙන මේ වෙලාවේ අර කාම වස්තු විතරක් නෙවෙයි කාම සංඥාවෙම ගැලවීම කරනවා ඒ නැත්නම් කාම ඡන්දයෙන් ගැලවීම සඳහා කාමයේ තියෙන පරිඋත්තර කෙලෙසුලින් ගැලවීම සඳහා ද්වේෂය නෙවෙයි විකාරයන් දැන ගන්න සතුන් මාර්ග ද්වේෂය නෙවෙයි නමුත් ඒ වෙනුවට ව්‍යාපාදයෙන් දුරු වීම සඳහා මේ වෙනකොට මේ කාම ඡන්ද ව්‍යාපාද දෙක පැතිරිච්ච ගමන් හිතේ තියෙන පිංගේ තමයි විපාක කාම ඡන්ද ව්‍යාපාද දෙක කරදාම දෙවිවට ඉවා රාත්‍රිය ඕටෙන් දාගෙන දුවනවා කාමයේ හම්බ වෙනවා. ද්වේෂය හම්බ වෙනවා. මොකද කාම කන්නේ ව්‍යාපාරයෙන් වැටෙච්ච ගමන් ඒක පුදුම කුසීත කරනවා. ඒක ඇඟෙන් ගැටියකට, උඹඩ ගැටියකට, කම්මැලි ගැටියකට පත් වෙනවා. ඒ නිසා කාමයේ නිදිමතට ශාසනය සඳහන් කර තියෙන භාවයයි. භාවය කියන්නේ තමයි කාම ලක්ෂණ දෙයක් හදලා බලන කොපුරෝ ආග සම්පූර්ණ සකස් කරලා පොඩ්ඩට තේරිටි මේ වෙලාවේ ගේදේම කවුරවක් ගන්න කියන්නේ. ආ නිවැරදි තමයි මේ භාවනා මැදට ගන්නත් ඇවිල්ලා නතුරු වැක්ෂන් නෑ කැපටි විතරුත් නෑ ඔන්න බබාලු. අර මෙතෙන් එනකම් ආශීචි මානසික මේක උපයගත්තේ කොච්චර අමාරුයිද? මේක වෙලාගත්තේ කොච්චර අපහසුයිද? මේ කොච්චර අඬලා නිලගත්තේ. මොකද මොනම දෙයකටවත් අරනෝක තරකම ආයෙ කිරීමක් නෑ මේ විදිහට. කිසිම විවිධචාරයක් නැහැ. නමුත් යෝගාවචරයෙන් ඉඳලා කරන්නේ. යෝගාවචරයේ කරකට තෝ පාචාප නින්දේ. ඒසා නින්ද කියලා කියන්නේ අර සියල්ල ගැස්සක් විශ්ක් නැහැ, දතේකක්ම අපඩේකක්ම නැහැ. ඔක්කොම බාහිර ගියාට පස්සේ අර සේන විනාශ කරන පිළිකාවක් මේක. පහසි වෙනවා වගේ දෙයක්, මලකඩක් ඒ නිසා මේකත් එක්ක වැඩ කරන්න ගිය දවසේ ඉන්න යෝගාවලියට තියෙනවා අපිට තමයි පොදු වැඩ කළ නැති ධාතු කියලා හඳුනන් කියන්නේ. පොදු වැඩ කළ නැහැ. පොදු වැඩ කළ කියනවා කියන්නේ ඉන්නකම් ඉතිරි. අපි වෙන වැල්දැරි වෙන පොදු වැඩ කළ නැහැ. පොදු වැඩ කළ නැත්නම් අපි ධාතේ වැල්දැරි වෙන්නේ. නමුත් ආධ්‍යාත්මික වශයෙන් පොදු වැඩ කළ නැති බව ප්‍රසිද්ධියෙන් පිළිගන්න වෙනවා. මූල දෙන්න වෙනවා. ප්‍රමාණ කරන්න වෙනවා යෝගාවලියට. නිසා නිින්ද යන්නේ නැති ලේලක් තියෙනවා යන්න භාවනා මධ්‍යස්ථානකට ගන්නවා. අර ඉන්සොම්නියා හැම තියෙනවනේ නිකන් බලාගෙන ඉන්නකොට භාවනා කරන කට්ටිය නිකන් නිද. ඒකේ රක්ෂ කලමන විහිදුවේ ශාන්තමය වර්ධිසාරය ස්වාමීන් වහන්සේ සාමූහික භාවනා අඳුරලා. පරිසුත් අල්ලන දෙන්න ඕක කරපම් ඉතාම අමාරුයි කාය විවේකයක්. ඔබ ඉතාම අමාරුයි ගුරු දෙක් කරගන්න. ඉතාලම අමාරුයි ඉඳ ගන්න කරදරයක් නැත්නම් කරදරයක් නැහැ ඉතින්නේ වේදනාවක් නැති කොහොමද දැනෙන්නේ කොහොමද ප්‍රමාව සමාධිය කියන එක අපේ න්‍යායපත්‍රයේ දේවල් අප්‍රමාද වෙන්න අපිට අදවට ගන්න විදිහට අඳහර වාහන ආවට මෙතන ආවට පස්සේ මේ තීන විද්‍යාව මේක නැති ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච වෙච්ච අනාගතීත කාරණාකේ වගේ කොහේදෝ කල්පනා කරලා හරියට අර දවල් කාලා රැට වමාරා කරන ආරක්ෂින් වෙච්ච දේවල් නැවත අපහපරිනවා අපේ අපහපරින ඒකට අනාගත සැලසුම් මේ භාවනා කරුණට අවශ්‍ය නම් මොන කර්මස්ථානාචාරය වෙනවා මහාමඩේ දේවල් කියනවා මොන යාළුවන්ට බලනවා බුද්ධ ආරණ්‍ය කියන මේ ඉස්සර අපරාධ ඉතාලකට දෙන්නේ වගේ මට ලොකු තිගස්මක් හිතේ ඇති කරගන්න. ඉතින් ඒක තේරෙන්නේ බොහොම ධාර්මික බොහොම සුබවාදී උදාහරණ තුනකව කාර්ය කියන දෙයක් නේ. ඉතින් මොකද ඕක භාවනා ආදරේ වගේ ඕක කල්පනා කරලා ඉවරද. ඒකවල ඉතල දේවතාව කියපෙන්නේ නැහැ. ජීවිතේ නිතරම සද්ධාවේ මේ යසස කීර්තිය දිවි ලෝක ලබන ගැන කල්පනා කරගෙන ඉන්න භාවනා වාසාලා. දෙවෙනි දේවතාවා කියනවා ඕක තමයි මරේකම කියන්නේ අමනකම කියන්නේ ඕක නෙවෙයි බහනදාලාවට අරගෙන තින්පව් දැක්කට දාපන් ඒක සිසිය තියාගන්න ප්‍රමාදේ වර්ණකට මාගේ හොඳට තේරුම් ගනි කියලා ඉතින් කුච්චේ කියන එකේ තියෙන ඒ විහිළු කරන ගැතිය අපි හැලු කරන ගැතිය තරම් මොන දේවල් කරන ගැතිය එන්නද විචිකිච්ඡාව සැකේ දැන් මොනවාගේ ආරම්භක දකාවක් ඒ හරි භාවනා මැදයන් මේක නේ මට අහන්න. මේක කෙරුවොත් ඔය මුස්ලියා බලන්න, උලා දියා බලන්න නිවන් යයිද? ඒකට අපි තෝරන කරන මේ ධ්‍යාන ලැබෙයිද? අභිඥාව ලැබෙයිද? ආදි වශයෙන් තමන් මෙච්චර කැප කරලා කරන්න ආපු දේ මහත් අඹ දොයි දෙක තමයි කරන්න සැක කරනවා. ඒකල හිතන වෙන විශාල දෙපැත්ත සලකා බලන ප්‍රඥාවක් කියලා හිතනවා. ආන් මේකේ දැනගෙන මේ නිවන ධර්ම කියලා කියන්නේ නුවණ. අපිට කිසිම හවුහරණක් දෙන්නේ ඒ යන්නේ නැත්නම් මේ යන්නේ නැත්නම් මේ යන්නේ නම් කොහෙන් හරි කරලා අපිට මේ තුන්දම් කරලා කෑලි කැඩේ වලට කඩ ගන්නවා අන්න ඒකට මූණ දෙනවා කිව්වත් විනාඩ ඕනේ නෑ මූණ දෙනවා කිව්වත් ඇති නම් එතනදී අප්‍රමාණය කලයට කෙලීමට ප්‍රමාණ වීම සහ නොකලීත රෝගීන්ට ප්‍රමාණ වීම කෙලින්ම විපස්සනා කරන්න බැරි අයට අතරමැදි තානායන් පොලක් සමර්ථනසේ අනුමත කරන මේ සමතේ පොඩක් වඩා ගන්න. සමාධිය පොඩක් වඩා ගන්න. සති සමාධි දෙකෙන් යුක්තව මේ එකතන වුණාට පස්සේ නැත්නම් කාර්මිකී ලබා ගන්නට පස්සේ මේ චිත්ත විවේකයක් ඇති කරගෙන මේ චිත්ත සංකාරයේදී බලංග විදින් 100ට කීයක් වරන්ගේ අතයද තියෙනවා. තමන්ගේ න්‍යාය පත්‍රයට යටත් නැත්නම් කොච්චර පිළි අනු බොත්කම් ගියේ කරනකොට ඈත් ඉඳලා රිමෝට් කන්ට්‍රෝල් එක වැඩ කරන මැෂින් එකක් වගේ. ඒක නැත්තම් මොකද නටවන නෝන් ගස්සනකොට නගලන රූපයක් වගේ. එيشා භාවනා කරන්න ගන්න කරන්න දෙයින් පටන් අර ගන්නවා. මේක කර්ම වේග, චිත්ත වේග, ආහාර සායතු අනුව නටන රූපයක් මිස මේක ඇතුලේ දේවාසිකයක් නෑ. අධිකාරී ශක්තියක් නෑ. ආනන්දමත් කරන්න පුළුවන් කටයක් නෑ. මේක වැඩ කරන්නේ මම පුදුමාකාර ක්‍රමයකට. මේ යන්ත්‍රේ මේ මිනිස්සය කියන යන්ත්‍රේ අපිට දීලා තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් කට අරගෙන අන්තිමට ප්‍රත්‍යයන්ව වැඩ කරන දෙයක් බව අනුන්ගේ දෙයක් වගේ බලන්න මිස අපේ අධිකාරියට පවත්න්න. අපි දෝනියකට එක්කයක් කරන්න. අපිට ආණ්ඩු මට්ටු කරන්න බෑ කියන ඒ නිසා සමත කරනකොට පවා මේ අභියෝගයෙන් දෙනවා. භාවනා කරන්න කරගෙන කරගෙන යන්න යන්න නිහතමානීව අධබටන් කරගත් ආධුනිකයෙක් මේ වැඩ කරනවා මිස මට අසවල දීහානෝනේ මට අසවල දීනෝනේ අසවල් දෙවිදි දෙන්නෝනේ කියලා ප්‍රාර්ථනා කරන හැම ප්‍රාර්ථනාවක්ම ප්‍රාර්ථනා සූවීමේ සමාරය. සර්වඥයන් සඳහන් කළ තියෙනවා මේ ලෝකේ ලක්කාරණ අනුතින් කොච්චර නම් වැඩි වරන් කාරෙන්නේ උබන්නේ උඹට කොච්චර වැඩි වරක් හදන්න ඇති එකක්වත් තියෙන දෙයක් ගන්න හැමදාම පවතී ඔක්කොම ගන්න ඊට අපන් අපේ අපි බලාපොරොත්තු සෑම බලාපොරොත්තුක් බලාපොරොත්තු සුදුසු වෙනවා ඒකීදී අපි හැමදාම උදේට අමුල දාගෙන පටන් අර ගන්නවා බලාපොරොත්තු රාශියක් නින්දට යනකොට තේරෙන සුන් වෙලා ගන්න දෙයක් නැහැ ඉතින් දර්ශනික කකාර ඇතිස්සේ නතර වුණේ බල බල දුකින පහෝදෝදේ ආය බලාපොරොත්තු වාසියක් ඇති කර ගන්නවා. අර වෙලාව ගෙවල් ගන්න තාකන අවස්ථාව. බලන වරකම වෙනදන්න කියනවා. ඉතින් මේක තේරුම් ගන්න තියෙදි තාපියාත්මක ජීවිතයක් දිගට ගත කරනවා කියලා කියන්න අරහත් වෙලා ඉන්නේ. ඕනතරම් කාරණා තියෙනවා මේ චිත්ත පියවර ලැජ්ජ කරනවා. චිත්ත පියවර පිළිබඳව මන්දෝත්සාහය. චිත්ත පියවර පිළිබඳව අශිසල කාරණා කියන අවස්ථාව අන්නේ නොවි ඒක නම් මේ දානේ සීලේ තරවඩාගත්ත විශේෂ විතර සීලය තමයි ඒකත් සාක්ෂිය තරවඩාගත්ත මේ අප්‍රමාදයේ සමාධියේ නැත්නම් සමාධි ශික්ෂාවේ සමාධි ශාසනයේ සමාධි අංගවලින් අනුබෝධ කියලා අන්නර කියන්නේ දවසේ තමයි යෝගාවචරය යෝගාවචරය කියනකොට යැපෙන්නේ පුළුවන් වෙන්නේ ඒ වුණත් මේ සමාධිය මේ සමතය කාම ඉෂ්ටිලකාරයක්. කාර්යකාරිකෝ ගස්තිකා. දැන් මේක ඔපරේෂන් එක කරන කල්ලේ දැක්සීලදී කරනවා. දුසිවන පස්සේ ආශීයේ වාසියාට පස්සේ ඒ දායි කර ඔපරේෂන් එක විරුද්ධව දානවා. තුවාල කරගන්න. අපක්ටි දේවල්ද අර මම කරාගන්න. ඒ නිසා ඒ සීනතු ඉන්න එක දිගට කරනවා. අනිත් වගේ මේ සමතෙන් ගත්තා පස්සේ අපිට ඉතාලි වැඩ කරත් ඇති. නමුත් කවදාවත් ඒකත් සති සමාධි දෙක සීනති නොකර ඔපරේෂන් කරනසේ සම්පූර්ණ අනුවමයි. තරාර කාරණ වැඩ පිළිවෙල තමයි කරන්නේ. සමතේදි කරන්නේ සීනති කරවලා කරන එක නැත්නම් සමතේ සමතේකට කරවලා කරන එක විපස්සනා කරන්නේ ඉතන ඉතන තරමාන කරන ඉතන ඉතන විශේෂ කාරණ ඉදිරියට. ඒ නිසා භාවනා කරගෙන ගිහිල්ලා මේකේ අර ජීවන ධර්ම පිළිබඳව යම් පරිච්ඡයක් යම් දසකක් යම් වශීකරයක් ඇති කරගෙන මතුවෙන මතුවෙන දේවල් දිහා කිසිම තේම බේරම කරන්නේ අපේක්ෂාවකින් සහ ප්‍රතික්ෂේපකින් තොර මතුවෙන සියල්ලම මතුවෙන්නේ අනිත්‍ය සමුපාදයක් අනුව හේතු ප්‍රත්‍යක් අනුවයි මට තියෙන්නේ මේක දිහා පිටකෙනෙක් වගේ බලන්නේ විතරයි ආ මේ විදිහට අපවාදයේ උත්කෘෂ්ඨම වටන තමයි ප්‍රතික්ෂේප නොකිරීම සහ අපේක්ෂා නොකිරීම. අනපේක්ෂිත බව සහ ප්‍රතික්‍රියා නොකරන. ඒක නම් මාර්ගව. අපි දන් දෙනකොට අප්‍රමාදයි. සිල්ලාගේ කොට අප්‍රමාදයි. සමාධියේදී ජීවන ධර්මය අරපත් කරනකොට අප්‍රමාදයි කියනවා. ඊට පස්සේ භාවනා කරන විපස්සනා වශයෙන් සමහරට ඉදිරියට එන දේ ප්‍රතික්ෂේප කිරීම නොකළ යුතුයි. මේ නොකළ යුතු නොකළ සිටීමේ ප්‍රමාණය අප්‍රමාද වෙන්න භාවනාවේ අනකොටම අනිස්කාර කරන්න ඕනේ. ඒ ඕනම දෙයක් සිදුවෙන ධර්මතාවයකට හේතු ප්‍රත්‍යයකට. ඒක මට වෙනස් කරන්න බෑ වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සමහර ආත්මනති දෙයක් අපේක්ෂා කරනවා කියලා කියන්නේ කළ යුත්තක් නමුත් ඒක අපි මොකෙන්ද අනිස්ථාන කරනවා මට මේ නිවන් ලැබේවා කියලා ප්‍රශ්න කරනවා. ධ්‍යාන ලැබේවා කියලා මාර්ගඵල ලැබේවා කියලා ඒකම විපස්සනා ඥාන පහලේ මේ මොන දේ අපේක්ෂාක ලැබෙන්නේ නැහැ අදාළ හේතුපත් වෙන. අපේක්ෂා නොකලත් ලැබෙනවා අදාළ හේතුපත් තියෙනවා. ඒ නිසා තාක්ෂණික වශයෙන් අපි කරන්නේ අදාළ හේතුපත් සකස් කර දෙන එක විතරයි ඒක තමයි කන්නේ ලැබෙන්නේ. ලක්ෂණ කරන්නේ ලැබෙන්නේ. බුදුචාන්සේ සඳහන් කරනවා නකොපනේ සම්පීඨේ ජීව පුත්තා. මේක කිසිම දෙයක් කරන්න කලින් දෙන්නේ නැහැ. ඒක අදාළ පසුබිම තියෙනවා. අදාළ පින තියෙනවා. අදාළ බල සම්පතිය තිබුණු කවුරු වෙලක්වත් වළක්වන්න. ඒක යම් කිසි කෙනෙක් කරන් තුළ අදාළ සිය සමාජ ප්‍රශ්න නැතුව මට මේ විභාගයක් ලැබෙනවා මට මාර්ගඵලයක් ලැබෙනවා මට නැත්නම් අසුචිතු සම්පත් ලැබෙනවා කියන එක මේ වටව ගන්න ගුරු ස්වාමීන් කියන්නේ අවස්ථාවාදී මලක නැති සුසුකම් වලට මානසික නියමත් එක්ක ගිහිල්ලා යොද ගන්න බලාපොරොත්තු වෙනවා. මන්ටි දිවා අසකල දෙනවා. කොරන්නේ පාය අසවුරට කොරන්නේ පාය මන්ටි දුවයි නැහැ වැඩ කරලා දෙන දෙන්නේ පාය සුසුකම් එක්ක මන්ට වතාවරණා කරනවා. ඒ සාකච්ඡාවත් මේ වගේ අයයන්ට සාසනයක අවස්ථාවාදී වෙන්නේ පාපච්චාටාවේ. ඒ නිසා අපේ කරන්නේ මේ විපස්සනා වැඩ පිළිවෙලෙදි මුක්කුෂ්මකට මේ අප්‍රමාදයෙන් කතා කරනකොට ඒක තාරණීය ගුණයක්. අශ්වකධර්මයේ කම්පා නොවන ගුණයක්. මම අසරණයි කියලා මාන්නක් හරකන්නට නොකර ගන්න ගුණයක්. මොනම දෙයක්වත් එක්ක ගැටෙන්නේ නැති ගුණයක්. එතන පැමිණිච්ච මොනම දෙයක්වත් කිසිම කරන්නේ නැහැ ගැටෙන්නේ නැහැ. මට නොලැබිච්ච යමක් ලැබේවා කියන අනන්තවත් හිත මේ තර්කහිත, කැදරහිත, මානකාරීත දේවල් ඉල්ලනවා. එනකොටම ලැජ්ජ කරවන්න ඕනේ. මේ විපස්සනා tattර ගැලපෙන එකක්. ඔය සෝදාරික කොහොම ගතියක්. පාරදක්ෂේන පාරදක්ෂතාව කොහොම ගතියක් නෙවෙයි. මොකද ඔන්නේ හැම වෙයි. ඔය හම්බෙච්ච දෙයට ඇරගෙන කරා. මේක තේරෙනවා නෑ අනිත්‍යකරණකට දෙන්නන්නේ. මේ වතුරවා. වතුර හම්බෙච්ච බාදේ හැටේ ගන්නවා මිසක් ආ. මට මේ හැටේ දෙයක් ඕනයි කියලා වතුර පාදා ආවා. ඒ වගේම වතුර දැම්මොත් බාදලේකට එයා කාහන පරාජියෙන්නේ හැබැයි අඩියට ගියාට රතු පිට ඇන්න දාන ලෙවල් එකේ තියනවා. මෙන්න මේ ගුණ තුන තියෙනවා නිවන් දැක්කා. මේකට කියනවා බුදුදහම ආශ්‍රය සුපතිච්චිත භාවය. බුදු සිල්වන්තයාට කිය ඕනකට පටල. බුදුරජාණන්ගේ සුපතිච්චිත භාවය අපේ කොහොම පාන දේවා කැප්ටින් බුදුදහමක් පිළිපදේ සම්පූර්ණ නැතරී තිබ්බහම ඇතාවිය වගේ හොඳට පොළව ගන්නවා කරලා කරලා ලෙසක්. ඒ මොකද දේශපතිට පාඩලගෙන පාරාන්තර සිතයි. ඒ නිසා සීලය හොඳට තියෙනවනම් ගිය තැනක අටලෙන්නේ. සීලය නැත්තම් නුරුස්නා ගති, නොදැනුදල වෙන ගති, අලියන ගති පාන. ඒ වගේම ස්වාමීන් වහන්සේ කියනවා සීලය නැති කර රබර් බෝලයක් උඩ ගන්නවා වගේ උඩ පැනලා පැනලා පැනලා පාරාත්ම දැන්නේ. සීලය ඇති කර නැත්නම් තොස් කරා වගේ උඩ පැනලා පැනලා ඉතින් මම වැඩි කරන්නේ. එනිසාපි උතන්දිය මේ දැනට ගැළපෙන ගති ස්ථානේ නෙවෙයි මේ යන විඤ්ඤාණය. ඒ අචාන්තා ස්වාමීන් වහන්සේ කාලේ කියනවා ඒ ස්වාමීන් වහන්සේ ශාසනය වැඩ කරන කාලේ සුද්ධ ආශියාතර කරේ පැවිදෙන කාලය. ඒකදී ওই නිසා තමයි ධර්මදානයේ දවසෝ සුද්ධ වෙන්නේ. ඒ අචාන්තා ස්වාමීන් වහන්සේ කියන්නේ පොරක් සුද්ධ වෙන්නේ. හැබැයි සුද්ධගේ වැඩිම පැවිද්ද අවුරුදු තුනයි. ඒකවල වැඩ කරනවා කියන්නේ ඉතින් ගිහිල්ලා ඊගාව ස්ථානට. ගිහිල්ලා දින මනතන ගාන කරපෝ ප්‍රතිසුදානයක් නැහැ දෙවිදුකවත් නැහැ නැත්තරයි ආවල් වාගේ තේරෙන්නේ නැහැ කී චතුර බල මෙතන කියවන්නේ ඊගාව දැනෙන්න දැන් සුද්ධෙත් නේ පොළොව නෙවෙයි අයාකාර ගන්නවා අත්‍යන්ත වැඩි. හතරෙන් පවුල් දෙක කියන්නේ විහිදගෙන මම දෙකොලකට ගියා දෙකොලනේ කරේ ගන්න දෙයක් නෙවෙයි කිසිම දැනුම් දුහව කියන දෙයක් ගන්න නැතිව බලලා තුන් දැන් තුන් දැනකට තියෙන්නේ තොරන් ගහලා සුදු අඳලා බාරගන්න. සුදු ඇඳලා පිළිවෙල ආයෙත් ගන්න. බලවල අන්තිම ආයෙත් අචාන්සාගාරට එන්න. අරගත්ත අචාන්සාගාරට ඉලාගත්තේ කියනවා අපි විද්‍යාඥයන්සේ ඉතර තුන විද්‍යාඥයන්ට උදාසනයි ඒක ආවපස්සේ කියනවා බලපෑමේ දැහැටිකේ බලුගුණය. මේ අරයන්තර ගත ගහන්නේ මෙයාට දැහැටිකේ දෙන කෝණයකට ඉස්තර දෝෂයක් නෙවෙයි. මේ දැන් කරනකොට පයින් යන යෝගාවචරණ දෙන්නේ සීලයක් නෑ. ඒ නිසා යා බලාපොරොත්තු වෙන ඉෂ්ඨාය මේ අම්මා අප්පාලා තීව්‍රති දැක කුමාර දැක කුමරි දැක. ඒ බලාපොරොත්තු වෙන්නේ අවස්ථාවක්. යෝගාවචරය ගැතිය වතුරාලි. මොන බාහිර මොන ආශ්‍රය ගාමුනේ ආසනෙ හැදී ගන්නවා මිස ඒකල කියලා අහියටම නිහතමානී වෙලා අහියට යනවා මිස ඒ ඔක්කොම ඇත්තේදී ලෝකෙට සමහිත වෙනවා මිස යෝගාවචරයටයක් නෑ අප්‍රමාද වෙන යෝගාවචරයක් නෑ අයිතිවාසිකම් පිළිබඳව කතා කරනවා. ඒකෙ ලැබිච්ච යම් සංග්‍රහයක් තියෙනවා ප්‍රතික්ෂේප කරන්න. ඒක ඕක නෙමෙයි මේක දෙන්න කියපු ගමන් යෝගාචර බලන්නේ හේතුවා. මොනවද ඇති? විශේෂයෙන්ම විපස්සනාවේදී අප්‍රමාදී කියන එක උගෝ සීල අප්‍රමාදී සමාධි අප්‍රමාදී සුසල කරනවා ප්‍රණීත කරනවා ඉතාමත්ම කාර්යක්ෂම කරනවා. ඒසයි යෝගාවස්ථාට ඒකේ කෙලවරක් දැක ගන්න බෑ. භාවනා කරන කෙනෙක් ඉඳගෙන ඉන්නවා වෙන්න පුළුවන්. පරයන්කේ නැත්නම් සාක්ෂම කරනවා වෙන්න පුළුවන්. මේකම විදිහට භාවනා මධ්‍යස්ථානයේ සාක්ෂම පරයන්කේ පිටාපි කරනවා වැඩ තියෙනවා. ඒක නැත්නම් විතර ගිහිල්ලා අපි කරන යම් වැඩ තියෙනවා. මේ හැම වැඩක්ම සිද්ධ වෙන්නේ නියමාකාරවම ධර්මානුකූලව කියලා. ඒ ධර්මතාවයකට යනවා. අපිට ඒකට ඇර ගන්න බැරි නම් අපි හැමදාම ගැටෙන්න ගන්නවා. සාදාපත් යෝගාර්ථ කරනවා. මේ කිසිම දෙයක් නොමියෙක්ක් ලෝකෙ සිද්ධ වෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන අපි අරගෙන යන රාමුවට අපි අරගෙන යන කෝරුවට අපි අරගෙන යන බාහිර හැටි ඒක අරගෙන නැත්නම් ඉතින් ගැටුම් ඇති කරගන්නවා ඉතින් ඒකවත් මේකදයි යනවා විපදයි හොදක් කියලා කියන්නේ මේ නුරුස්නා ගතිය තියෙන දේ තියෙන හැටියට පිළිගන්න බැරි ගතිය මේ දේ දෝෂයක් මේ බලන්නගේ ඇහි තියෙන දෝෂයක් බලකට ඇදලා ඇහෙන පිළිගත්තක් තියෙනවා ඒ නිසා හොඳටම ඩක්ක යෝගාවචරය සීතලයි කියලා හෝ උෂ්ණයි කියලා හෝ චෝදනා කරන්නේ බලගිනී කියලා හෝ බලපිළිගත්තු චෝදනා කරන්නේ කරලා ඡන්ද තියෙනවා කියලා හෝ ගිහිල්ලා ආවයි කියලා චෝදනා කරන්නේ තමයි ලෙඩ වෙන්න ඉන්නවා ලෙඩ උනායි කියලා චෝදනා කරන්නේ හැම එකෙදීම උත්සාහ කරනවා දැන් මෙතන මෙහෙම උස්සනවා මේ වැඩි කරගන්න බැරුව අපාය ගියාට පස්සේ අවීචී මොන වගේ උස්සනද තියෙන ටෙම්පරේචර් එක දාලා අල්ලන්න බැරි තැසක් ඒකට කියන්නේ කාටද තෝ කරා කරා මෙතන සීතයි කියලා දෙනවල අපායට කියලා සීතනාන්ත කරත් මම මොකද කියන්නේ මෙතන බඩගිනි කියලා හිතියට පිටහට ලෝකෙ කියලා කියනවා මොකද වෙන්නේ මෙතන බඩ පිළ මොනවක් කරන්න බැරි වගේ කියන කීක අපායට යනවා ආන්නේ සංසන්න රාජකෝණ වේදනාවේ කොච්චර භාෂකම් ගොඩක් තියාගන්න මේ කුංචි දෙයකට හරියට ඇටෙක් හම්බුනාට හේතුවක් නැහැ ගන්නවා. මෙහෙම පරදින්දන්නේ භාවනාවන් දැස්සන් පිළිලාදී. භාවනා කරන හැම කෙනෙක්ම මේ දේවල් සකස් තොම් කරන ධර්ම තමයි උදා. ඒ කියන්නේ ප්‍රමාදය. ප්‍රමාදය කියන්නේ මේ ඇවිල්ලා තියෙන දේ එක්ක කර්ම දෙක චිත්ත දෙක උපදේක ආහාර වශයෙන් විල තියෙනවා. ඉන්නට මේක මුවින් නොබල දරාගෙන බැහැ. මේකෙන් පැනලා කියන ඉන්න දරාගෙන ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචර දෙකේ තියෙන හැර ගැනීම සිද්ධ වෙනවා. එන පරිණාමයක් සිද්ධ වෙනවා. යෝගාවචර පරිසර කාණු හැර ගැනීම පුළුවන් වෙනවා. මේ පරිසර කාණු හැර ගැනීම ගැතිය ස්වභාවික වාර්මයේ කියලා තියෙනවා. අපේ පරේ අපේ පරිණාමය පුරාම කවුද 40000 වාර වෙලා තියෙනවා. යම් කෙනෙක් හැදේ පරිසරයට හැදෙනවා ගේ જાතිය පවතිනවා එරෙහන් ප්‍රතිවා ආවාස වෙනවා. එන්දිගයන්ට දේශා සාධනේ පවතිනවා. අපි අහුවෙන දේ අහුවෙන ආකාරයකට චෝදනාවලින් තොරව එන්න ගන්න. ඒක වාසියෙන් ලකම් කරන්නේ නැතුව ඉතලට පවතින පුළුවන් නම් මේ යෝගාවචර ඉන්ද්‍රාගික චිත්තක්ෂයට පිටෙන මලක් දිහා බලන පොඩි දරුවෙක් වාගේ. ඉතින් සාගරව බලන්න. ඊගා චිත්තක්ෂණය 100ක් නෑ. මේ චිත්තක්ෂණය තියෙන කොහොම කාන්තාවද? මේ චිත්තක්ෂණය කෙලස්. අර ඉස්සරහට එළ තියෙන චිත්තක්ෂණය ටිකක් දෙන්න. ඒ කෙලස් වීම තමයි ප්‍රමාණය කියන්නේ. ඒ නිසා අපි වර්තමානයේ හිත වර්තමානයේ මොහොතේ ඔච්චර පිළිචිලා තියෙනවා. කොච්චර සංකීර්ති කරගත්තී කොච්චර සම්පත්‍ති කරගත්තී කියන විවරය කියනවනම් දැන් ඊගා වෙන සිට නිවෝතිම බාර ගන්න ලෑස්ති මොන දේ වුණත් මම ජීවිතේ අප්‍රමාද වෙන්න පටන් ගත්තොත් ඒ යෝගාවචර තියෙනවා මෙන්න මේ ගැතිය නැති නිසායි නුරුස්නාව නිසා ප්‍රෝධය එන දෙයට කැමති ඒක නිසා කාංකාව තුනකට දේශනා කරලා තියෙනවා කාම දන්නා භව තණ්හා, විභව තණ්හා. ඉතින් මේ කාම තණ්හාව කියන්නේ අපේ රුචිකත්වයක් තියෙනවා. මම මේ මේ වලින් බලන්න ආසයි. මේ මේ මේ සාධාරණ ආසයි. මේ මේ මේ කාද මේ රස මේ පාට කියලා අපි ඒ සඳහා ඕන කැපකිරීමක් කරනවා. ඒ තමයි මනාප ශීර්ෂයේ හිත හසුරවන්න. ඒක තමයි මෙහා කරන්නේ නාසුති ඒ සඳහා කරන ප්‍රයත්නය ඒ සඳහා වෙන සාර්ථක අසාර්ථක කරන ස්ථාන තණ්හා සම්බන්ධ ප්‍රශ්න කියනවා. නමුත් ඒකේ යම් මට්ටමකට ආපු ගමන් මට විතරක් නෙවෙයි මගේ අයට අපේ අයට මම යණ යන තැන මම යන්නේ හිත අනිත් දිගටම මට මේ දැක සම්පත් ලබා ගන්න බැරි කියලා අර වර්තමානයේ ඉඳන් කෙරෙන්නේ කියන කාම සංඥා කාම සංඥාව ඉස්සරහ ප්‍රතිදාවට හිතන කල්පනාවක තියෙනවා භව ගන්නවා කියනවා ඒක මගේ අම්මලා දෙන්නේ සාතරත් දෙන්නේ දරුවන්ට දෙන්නේ අනිත් අයට දෙන්නේ මගේ යාළුවෙ දෙන්නේ ආගම දෙන්නේ රටට දෙන්නේ ඕනේ කියලා අතුරු වෙයි කියලා. ඒකේ මම මෙතන හොඳයි. මට යන්නේ යන්නේ මොන දේශකෝ. මට හැම වෙලාවෙම මේකකෝ. මම ඉස්සරහින් මගේ යාළුවත් ඕක කියලා අර කාම ගන්නවා ඔත්ත ඉස්සරහට කල්පනා කරලා දේශපාලනය ආර්ථික විද්‍යාව කියන්නේ. එහෙම නැත්නම් මේ මනසේ සැපටි කොහා ගන්න බොහොම පොඩි ප්‍රයත්නයක් යොමු කරා. අපි දාලා තයාට වැඩ කරන්න ඕනේ ඇත්තටම වඩවසා. නමුත් තයාට මේ 80 ප්‍රකට නැදී මේ ඥායදායකගේ ජාති පුරවනවා. මොකද ඒක කියන්නේ නෑදෑ දෙකින්මනේ නෑදෑ කියවට හැදිලා තියෙන හැමදාම නෑ හැමදාම බෑ. ඉතින් ඒකේ මග කරකට කොහොමද පුළුවන් හදුවට පස්සේ කවදාවත් සංසිඳන්නේ කාගතණ්හාව විතර නෙවෙයි භවතණ්හාව කියන පස්සේ පුදුම අභියෝගයක් කරගන්නවා. ඒ නිසා අපේ හිත දෙපැත්තට රබර කඩියක් මේ පුදුම ආතතියක තියෙනවා. ලැබිච්ච දේ මාසි තන සන්තෝෂේ නෙවෙයි ඒ මොහේ කියන සන්තෝෂය මේක අපේ මනුෂ්‍ය දේවල ඥානවල තියෙන ගැතිය. මේ මොන අපි ඉස්කෝලේ කියලා පොඩ්ඩක් ගන්න. ඉතින් කොහොමද ලොකුනාට පස්සේ මොකද මේ බාර පුරවන්නේ කටි දෙක බාර පුරවන්න කතාවක් කියන්නේ කවදාවත් හම්බෙන්නේ මුතුම දෙයක් නැක්සේ. ඉන්නේ බොහෝ දෙනාගේ ශකතරකට හැම තැනම හැම වෙලාවම කරන්නේ යාම ගොඩාක් බාරකේ. තමයි කටකට පුරනවා කියන්නේ. අරකට පුරනවා කටකට පුරනවා කියන කතා පොර කරද්දී. නමුත් යම් ප්‍රමාණයකට කියලා. නමුත් අපි මගේ යනයන්ට යනයන් ස්ථාන යනයන් විලාසය හම්බ වෙනවා කියන උදේ බාධක රාශිය වැඩි කරන නිසා ඒ බාධක නිසා ඒවට ඇති ගැටුම අනායම අදගන්නේ කියන විභව කරනවා කියන එක නාස්තිකයි මේ බාධා කරගෙන මරන්නෝ බාධා කරගෙන විනාශ කරන්නේ බාධා කරගෙන නැති බංගත්තා කරනකොට කියලා අර තමන්ගේ ඇයට තියෙන කෑදරකම සේනට වැඩි වෙන්න වැඩි වෙන්න ඒකට බාධා කරන විනාශ කිරීමට තියෙන වනස්කිතිවිල්ල ඒකට තමයි ව්‍යාපාරයේ කිවිල්ල විභව කරනවා ඒ නිසා දාර්ශනිකයෙක් ඒක විස්තර කරන්න ගියාම කියනවා කාම සංඥානේ භව සංඥා කියන්නේ මේකෙම තව එකක් දෙන්න කියන එක තමයි කාම සංඥා. විපාක සංඥා කියන්නේ මේක වෙනකොට වෙන එකක් දෙන්න. මේක මරන්න වෙන එකක් දෙන්න. ඉතින් මේ දෙකේ මොනවද ගත කරන්නේ? ඉතින් අපි මේකට කියනවා විද්‍යානුකූල පරිවේශක සහ නවනිපතු විද්‍යාව. අභිවෘද්ධිය කියන මොකක්වත් නැතුද්ද කාර්යය. මේ සියලුම විද්‍යාන වල නිෂ්පාදන තියෙන මේ දැන සතුටු නැති නිසා. ඒ දෙවිදාවල එකක් හදාගන්න පුළුවන්. මේ සමේක සම්පූර්ණ විචාර සංකල්පයක ආධාරව සම්පූර්ණ විචාර විදේ ආධාරව විද්‍යාවේ කාදාක සමස්තය පදේ වොමු කෙලෙක වශයෙන් විකලවල් කෙලෙක කිසිම සාධනීය කාරණාවක් නැහැ. ඒක තේරුම් ගන්න අවුරුදු 200ක් කියන්නේ. ඒ මුළු අවුරුදු 150 මේ හිතුවේ වත්තමක් ආරලා තමයි සියල්ල ලබා ගන්න. වටපිට කාර්ය කරනවා හොඳ ඇති තියෙනවා නම් අපි හිතගෙන මේ ලෝකේ නවන්නත් කියලා අපි මුංචි කාලේ ජීවිතේ. දැන් කාර්යපරණ කියන පිළිසිදි කරන බය සැකය ඉන්ෂුරන්ස් පිළිබඳ සැකය ටැක්ස් පිළිබඳ සැකය කාටවත්. මේ මොනවද දුක දුකම තමයි. අර කියන එකට දුක නැති කරා. ඒක නිසා මේ භව සංඥාව සහ විභව සංඥාව කියලා කියන්නේ ඇයිදල් කෝඩයක් වගේ වචන වලින් බැරි අපව තේරුම් ගන්න. ඕකේ ප්‍රාණය දැනගෙන කටයුතු කරන් ගත්තොත් ඒකේ තියෙන බුවලක කියලා අපස්සකට කටයුතු කරන් ගත්තොත් ඒකේ තියෙන අපේ සාරය උරාවන ගැටේ හරියට පටන් අරගත්තොත් මේ කාමයට පරිවිද පැවිදිද එන්නත් මේ කාම රාජයේ කාම රාජධානියේ බද්දල කම පිළිබඳව දවසක ලැජ්ජාවක් දැන් නම් අපිට තියෙන මේ කාම හම් වෙනාට ලොකු සතුටක්නේ කාම ලැබෙනවා බාධාක් ලැබෙනවා කීකි කරනවා ලැබෙනවා මෙලෝ මේ පරලෝකෙ ඉන්න ජීවි රෝගී විශාල අපිට මේ කියන්නේ විමාන ලැබෙන විශාල යසස් ලැබෙනවා කියලා දැන් මේ දේ දිරි කරගෙන දීලා කියන්නේ. රසේරම කක්කටිල ගන්නවා. රසේරට මෙවෙන දුකක් බව ගන්නවා. මේ වර්තමාන චිත්තක්ෂණයට වාඩි වෙන එක. ඒක කොහොමද? ඒක නිසා මේ දැන් නෙවෙයි නම් කවදාද යකෝ උඹනෝ ඉන්න කවුද යකෝ මෙතන ඉන්න කොහෙද යකෝ කියලා සෙල්චියෝ කියනවාගදී දැන් මෙතන මේ කල්පේන පදා කියලා. අවරණින් ඉවාසිතකේ වැඩි හොඳයි. මම යන්න හදන කාරිකාරයනේ මට වැඩි අතවලා හොඳයි කියලා ඒ කියන්නේ මනුස්සය විශ්ීම තමයි චිර සම්පත්තියේ පාලරේ ආවාසය. අප්‍රමාණික කියන්නේ මේ වර්තමාන මොහොතේ කරන ලස්සන පිළිච්ච සම්පත්තියේ කිසිම මොකක්ද මේ වර්තමාන ස්ථානයේ ස්ථානයේ කියන්නේ මේ බුදුආගමක නෙවෙයි නම් මේක කොතන හරි මුලින්ම දැන. ඒකයි දැනගන්න. ඉන්නේ ආවට නැහැ. ඒකෙන් මෙච්චර ධර්මයේ තේරුම් කරගත්ත ඔබ විතර ඔබට සුදු සිතිවිලි කරගන්න මොනම සම්ප්‍රදායක් කියන්නේ නැහැ. ඒ කුගෙම කරගන්න ප්‍රශ්න තියෙනවා. අන්නේ එතෙන් අප්‍රමාද වෙනවා. මෙතන අපි ධක්තිය ලැබෙන්න ගන්න. එන්න අපේ කියන්නේ සාක්‍ය සිංහ පුත්‍ර සාක්‍ය දීතා කියන එකට අපි දැන් බලු සිදුවන. අපි කොහේදෝ නැතික කිල්ලගෙන අභාරයෙන් යන්න පටන් ගන්නවා. ඒ කාම භෝගියාගේ දෙන්නම විතරක් කියනවා. ඒ නිසා දානදී අප්‍රමාදය, ජීවිත දෙන්න සීලිය අප්‍රමාදය, සමාධිය අප්‍රමාදය, සාපඥාය අප්‍රමාදය කියන බලකොට ප්‍රඥාවෙන් කල්පනා කරනකොට නාගාර්ජුන පාදයන් කියවා වගේ මේ සංසාරයේ උරුමේ තේරුම් ගැනීමයි නිවන කියන්නේ මේ කරගෙන යනවා. ඉච්ඡා වර්තමානෝක 100% අවබෝධ කරගන්න එතනමයි නිවන තියෙන්නේ. වර්තමානක කොහොමද පිට අනිවිදුවක් පිට කියලා හිතවන මම දැන් මෙතන කිව්කේ පොඩ්ඩක් එහා කියලා තන ඒ සාපේ ඇති සංසාරයක් ඇති. ඒ සාපේ ඇති විශ්වාස කෙලෙස් කරලා කරන්නේ සරි කවදද? මේ එන විචිය මොහොතේ ශක්ති රණකෙනගේ මිනිඔන් මිනිඔන්නේ මිනිකොඩලක් වාගේ කරකරා. මාත් කාටද පුළුවන් මගේ මේ වර්තමාන මොහොතේ තවරක් කරන්න. කාටද පුළුවන් මට මේ වර්තමාන මොහොතේ යන්න දෙන්නේ නැහැ කියලා මාව බලෙන් පහළට තියාගන්න. එකයි තියෙන්නේ අවිද්‍යාවයි. එකයි තියෙන්නේ තකතිරුකම. එකයි තියෙන්නේ මුදලවත්. එකයි තියෙන්නේ අන්ධකාරයයි. ඉතින් මේ මොහේ අයින් කරගන්න ආන සීල භාවනා ක්‍රමයේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයේ මේ අවිද්‍යාවේ ප්‍රමාදේ ක්‍රමේ ක්‍රමේ ක්‍රමේ අයින් කරනකොට එකක් තේ මොකද දෙන්නේ අප්‍රමාද වෙන්න බැරි ලෝකාමිෂයේ තියෙන කැලේ ලෝකයේ ආමිෂයේ තියෙන කැලේ තමයි ඉඳගෙන මේ එන දේ මතුවෙන බලන්නට වැඩි රස මොහොතක් කරලා තියෙනවා නැත්නම් අන්න සත්‍යයක් අන්න තියෙන ආසාවක් තියෙනවා. වෙන රටක් බලන්න තියෙන ආසාවක්. වෙන රසක් බලන්න තියෙන ආසාවක්. මේ ඊයව ගන්න මේ ඊයව තියෙන ආසාවක් තියෙනවා. මේ මේ ආදාව පිළිදලා සන්තෝෂ කරන්න බැරි මේ ලෝකානුසීතිය කැමති නිසා මේ වර්තමාන මොහොතේ ඉතිමාකාර විදිහට පහත් කළා. ධර්ම වේදේ සාකනම් එකක් කියන්නේ. වර්තමාන මොහොත අනාත්ම ධර්මයක් නිසා වර්තමාන මොහොත කවදාකවත් කොච්චර පාස් කරගලපත් වර්තමාන මොහොත අපේ දිහාවට වර්ගයක් කරන්නේ. ඊ ඕනෙම වෙලාවක බලන්න. මොන්ද දකවා අකුසල කර්ම කරලා මොන්ද සීල නැතිව මොනවා නැතිව වර්තමාන මොහොත ඕන කෙනෙක් යනවා. කෙනෙකුට බෑ තොට වර්තමාන මොහොත මම නැට දෙන්නේ නැහැ කියලා ඒ තමයි මනුෂ්‍යයෙක් නෝනිකම මනුෂ්‍යයෙක් වාස්නෝ කවදාද කොයි මිනිහල මානවයින මානවයින වාස්නාව දාටක් කරන්නේ ආටක් කරන්නේ කොල්ලෝන මොකක්ද දැක්කයි බුදු දනස කියන ඔබට මෛත්‍රී කරනවා අත්කොසනේ කියනවා ස්වාර්ථය සලකනවා පිළිමේ අප්‍රමාදය ද්වාදම් වරකාමේ මොකද මේ කප්පේ සුත්තමේ ඥානවත් අරන්නම් මනුෂ්‍යාක බලයි චින්තාමේ වශයෙන් වටහා ගන්නවා විවාර මනුෂ්‍යාක ප්‍රත්‍යක්ෂ කරන්න නම් ඒකාන්ත මනසාස්භාවය කියනවාගේ ලද මනසාස්භාවය ප්‍රමාද වෙනවා ක්ෂණය උපදිනවා කියලා කියන්නේ මේ සිටි මොහොත ඒක තමයි කලින් සත්‍යාව. මේ සත්‍යය නතර වුණාට මේ ශික්ෂාව අපේ ස්වභාවික චින්තනයේ කවදාකවත් කොන්නක්වත් යන්නේ නැහැ. ඒක පරිතෝෂයෙන් ගන්න. දුරු කෙනෙක් කිව්ව ආරම්භ වෙන්නේ මේ අපි මේ ලෝකානුසයට පහදින වෙලාවේ කඳුරන වෙලාවේ දාස් කරකරදී බස්සල් බක් කරද්දී මේ ලෝකානුසය කියන සාපය ඒක ඕනියම ඔබේ කාදාක සංචෝදන නැති නිසයි සාලෝකානුසය බුදුආ තරංගා වේදකට යනවා අන්තිම නැකර බැරි ප්‍රදේශයක කරපි කියනවා ප්‍රයෝජන දරන පාර්ශ්ව වල හැකියාවක් වෙලාව ලෝකානුසය දුරු කිරීම සඳහා එහෙම නැත්නම් ප්‍රමාදේ දුරු කිරීම සඳහා කටයුතු කරන්නේ ඒක කටයුතු කරලා ඉක්මන වෙන්නේ පාටි කේටි කේටි කේටි කේටි කරන යනකොට අපිට තේරෙනවා අපි ඇවිල්ලා තියෙන ගමන වැඩි යාන්ත පිටික ටිකයි. උදාවි සෑයකට සදාශී ධානය කටයුතු කරලායි මනුෂ්‍යාත්ම භාවය. සෑයන සීලයක් ඇතුළේ මනුෂ්‍යාත්ම භාවයක් ලැබෙන උත්තර කරගෙන යන දාන සීල දෙක නැතුව මේ මනුෂ්‍ය ලෝකෙට එන්න බැහැ. පාරක් බලන්න කොච්චර කෝ වෙනවා කියලා කොච්චර දීරෝ වෙනවා කියලා කොච්චර අංශදාකාර වෙනවා කොච්චර විකල මිනිස්සු ඉන්නදී කොහොමද කියලා විවේචන කරලා කියන්නේ අපි ඔයකට කාර්යකාරකයක් කියන්නේ තාමත් වටින අවස්ථාවක් නමුත් මේක ඉඳලා මේ නොලැබිච්ච දෙයක් පිළිබඳව පශ්චාත්තාප වෙනකොට උත්තරදී උත්තරයන් වහන්සේ ආර මොනවද හිතන්නේ මේ කුංචි දෙයක් නැහැ කියලා මහා කන්දක් හදාගෙන ජීවන ඒකමකට තේරෙන බුද්ධ උපාදාරය මතක කියලා මොහසත් භාවයක් මතක කියලා චේ සම්පත්තිය මතක කියලා මේ මොකක්දෝ යන භෝගීජයකට තරන් කරන්නේ යාගේ මම කටේ ගන්නේ මොකක්ද ආගම මාර්ගය ගන්න මොකනවා කුලමානිය ගන්න මොකනවා මේ යන දෙයක් මතක තියෙන්නේ ප්‍රබාදයේ මොතේ නැත්නම් ලෝකාංශයේ ප්‍රමාණය නිසා ඒක යෝගාවචරය කටයුතු කරොත් එයාට චරිතය හදාගන්න පුළුවන් එකක්. ගැටීම් ගැනීම සඳහා ක්‍රෝධය නැති වීම සඳහා භාවනාදී විශේෂයෙන්ම විපාකයන් කියලා නොකියන කිසිම දෙයකට ගැටෙන්නේ නැහැ. නොකියන කිසිම දෙයක් සුද්ධ කරන්නේ නැහැ. ලැබෙන ඕන විකට ඒ සක්මණ විද්‍යාවේදී ගණන් කරන විද්‍යාවේදී ගණන් කරන්නේ මේ සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පාදයක් කියලා. සිද්ධ වෙන හේතුඵල ධර්මයක් අපිට බැඳෙන එකදී හිත නරක කරගන්න නැතුව දුක් කරදර ගන්න නැතුව ඒක වෙනදී ධර්මතාවය දැක ගන්න. උදාහරණයක් වශයෙන් කියනනම් ඇට ලස්සන රූපයක් නැත්නම් බොහොම අකුල් නැත රූපයක් දකින්නකොට ඒ දකින්න රූපයේ තියෙන වර්ණය සහ සංඛාරය ගන්නවා වෙනුවට මන්නේ දක්ෂිනවා කියන එක ගන්නවා. මම මේ කෙලෙස් සුද්ධිය දැන් ඇහි කියන එක ගන්නවා. ඒක අනිවාර්යෙන් දකින්න රූපයේ මත්යට බෑ. සතියෝගේ මත්කරන දකින්න බව දන්නේ ඇයි කියලා සුදුදින බව දන්නේ ඒ සාමර දකින්න රූපේ තියෙන්නේ ඒක නිහිරේ කරලා. මගේ දැන් කෙලෙසොක දෙන්නේ ඇයි. මට මේ වෙන්නේ දකින්නවා කියලා ඒ දකින්න රූපේ වෙන්නේ දෙන්නේ. ඉතින් දකින්න රූපේ මනාප වෙන්නත් එපා, අමනාප වෙන්නත් එපා. නිකන් ඉඳලා බෑ මේක අභිබවන්න ඕනේ මේක විනිවිදින්න ඕනේ මේක හරහා බලන්න ඕනේ කියලා විදර්ශනාවක් සාමාන්‍ය විදර්ශනා කරනකොට මොෝදය අපහැරෙන්නේ කියලා. මාන්‍ය අතරින් මට අද වගේ ලකින් හම්බුනට දෙකි. මේ දේ ලකින් හම්බුනේ අනේ මොකක්ද? ලකින් හම්බුනේ ඉතිරේ වල ලකින් හම්බුනේ. ඒකේ සංයෝජන ධර්ම වශයෙන් මේකේ කොච්චර අකුසලද? කොච්චර වැඩි කල්පවත් මේ සතිය කියලා කියන්නේ. කල්ප කෝටි ගණන් කිසා ඉතිරෙන්නේ මේ මෝහ පරල එක පාරේ කරන්නේ. ඒක කියන්නේ විශාල අරකොල ගන්නවා. හොඳට කැටල කරුවක් කරගත්තාම වරණ්ඩ ගත්තොත් ඒක අරකොල ගහකට කරවක්. බලංකාරයේ සමානයක් කරුවා පොල්පාරය කරගෙන නිලන්න පටන් අරගත්තොත් ඒක වරණ්ඩක් ප්‍රශ්නය කරස්සා. යෝගාවචරයේ බලන් ලොකු කරන අලකිත ලොකු කරන කෑ ගන්න පටන් අරගත්තොත් සතිය ආවදාව තක්ෂණය. දෙන්නේ සතිය ඉක්ම බලවත් ඕනෙලා කරන දෙයක් නෑ. ඕන වෙලාවක මොකද කරන්නේ? අතුරු නිකන් චිත්තක්ෂණේ බොහෝ ප්‍රසන්න මොන දෙනවා කියලා ගත්තොත් මේ ගුණයේ යාරු වෙන ගතියක් කියන දේ ඔබ පරීක්ෂා කරනවා. ඒ ගුණයේ බාල මහලු අරුණ කියලා ගුණයක් තියෙනවා. අනේ මටිගා චිත්තක්ෂණේ නම් ප්‍රසන්න මොන දෙනවා. ඒකට මට මේ මොන දෙන්න පුළුවන් ගැටේ තමයි මගේ කියන ප්‍රධාන මානවයිතු අතුරු කියලා බෞද්ධ දෝෂ දෙකක් තියෙනවා. පැවිදි උපත් විදිහට සත්‍ය වෙනවා කියන්නේ කිසිම දෙයක් නැහැ බොරු අනවශ්‍ය කාරණාවක් කියලා කරගෙන ඇත්තම වටින අප්‍රමාදයක් අපි මරාගෙන කරනවා. නමුත් දැනගන්න අප්‍රමාදී. අපි ඉන්නේ සීල අප්‍රමාදී, සමාධියට සමාධිය අප්‍රමාදී, විපස්සනා අප්‍රමාදී අපාරමණික කතියි. නැත්නම් මාර්ග සමාධි විපස්සනා දෙකේ නම් පාරමණික කතියි. නමුත් ලෝකේ ඉන්න බෞද්ධ ජනෙදු සීල කුසීනෝයි බෞද්ධයන් එහෙම ලෝකේ අපි දැන් අර සුදුතරේට ආවනේ සීලවත් සුදුතරේට ආවා ඒක හම්බෙන් මේක එකක් ඒ නිසා අපි ඒකට අවකටෙන නරක වැඩ පහත් කරලා ගන්න නැතුව කල්පනා කරගන්න ඕන අපි සීල වශයෙන් අප්‍රමාණ ධර්ම සමාධි වශයෙන් අප්‍රමාණ උත්සාහ කරන විපස්සනා වශයෙන් ලෝකේටි චිත්තා කරගන්න නැතුව අනවශ්‍ය ප්‍රපංච කිරීමකින් තොරව අනවශ්‍ය චෝදනා වාග් බහුලීකින් තොරව දැන් මේක බැරිලා හිටලා කාරණා කිසිකෙල කියනවා කියනවා කියනවා මුවින් නොබැලිනවා කියන. කියනවා මොකද රක්ෂයන් පුළුවන් නැති වැඩක්. ඒක කතා කර ඒ දුක කාරණා කරන්න පුළුවන් ඒක කොහොමද කියලා තකසිතේ. ඒකට ඉවසන ගැටේ කියලා කියනවා. ඒක නෝන්දල් නමක් කියලා ඉතාලනවා. වෙන ඕනම ධර්මරමේ සම්ප්‍රදායයට නෝන්දල් නමක් කරනවා. සර්වඥාන්සේ පැත්තේ කියලා තියෙනවා. ඒක ඇත්තට පෙන්නට පොට්ටෙක් වගේ නේද? ඇත්තෙන් ඇතිකෙක් වගේ ඉවස් කරන හොඳලක් නෙවෙයි. තාම සාධාරණ දෙයක් කරට ඇහෙන. පීඩෙක්ක පීඩපා. ජොන්කට කියලා හැදෙන්නේ තියෙන්නේ. මොකද ධර්මයට දායක කරගන්න කොන්දරන්නේ කියලා. මොකද තේම විමර්ශය යන්නේ වැරදි වැඩකට කියලා. මොෝනේ පරි රහමන යාම කරලා මම ගන්න කයිපා. දැන් නම් බලන්නේ මේ අපි කියන්නේ. මේක කියන්න වචනේ නෑ. එකට ඉති කියනවා ගහගන්නේ මම බලනනම් බලගෙන කියලා සර්වදාන දිවියෝගේ බුදුජානනාංශයේ අපිට කිසිම සාධකයක් තියෙනවා. ඒ තමයි අහස් පහක්. මේ ලැබිච්ච චිත්තක්ෂණය පිළිගන්න නැතුව, පුරු කරගන්න නැතුව, අවකාශයට ලක් කරගන්න නැතුව, බුදුහාකාරකම අපි දැක්කම නෑවා කොච්චිමන් අවදිමන් අජිනිමන් මහසිමේ කියලා මේ මොනසාවකට බැන්නා, ඒ මොනසාවකට ගැන්වුවා, ඒ මොනසාවකට විවාහ කරා කියලා කීප ගන්න මේකයි කරන්නේ. මොකද ගහනකොට අර්ථභාගායතනෙ බයවොන්ට පීරෙක් වගේ ඉඳලා. උසලින් ඉස්සර දක්වන්න මොකෙක් වගේ ඉඳලා. මුදු සීපක් කරගන්න. ඉතින් මේ වගේ දේවල් මේ විදිහට ග්‍රහණය වශයෙන් බුදුදහමේ දේශනා කරේ. කොච්චරක්ම පාවෙන්නේ. මොනතරම් අනුකම්පාවක්ද දේශනා කර දෙන නිසා ඉවෙන දේවල් වලදී මොගින් නොබැඳී ජීවත් නෝන්ජල්මස් මේ අප්‍රමාණික කුසලකයක් අත්තම්මයට සම්මේතාවයේ කියන්නේ අවස්ථාවේ gadu ගැදේ. කීචකර කීචින. ආතාවකම පාඩල උදකයි. මේ මොකක්වත් නැතුව ආතාවක් පාරක් කිය සතු වෙන කාරණාවක්. නිරාකරණය කරන්නේ. ඒකත් එක්ක අඳුරගන්නේ නැතුව එයින් මෙපන් මානසිකත්වයට ගැදෙන්නේ නැතුව නොසන්නියන්නේ. ආර්තියක් ලැබුණා. ලාභයක් ආවා. පාඩුවක් ආවා. වේදනාවක් ආවා. දුකක් සුඛ වේදනාවක් ආවා යසසක් ආවා ආයසක් ආවා ඒක රසයෙන් මනස මොන මාර්ගවලට කරා සිංහල බෞද්ධ වෙන ඉතිරිච්ච නිසා මේ වචනේ මම පාවිච්චි කරන්න පුළුවන් ඒ නොදන්න මේ වාග්මාලාව නැති තැනක මේ මම කියන්නේ කියන ලාභයට පාරමිතා දෙකටම සමහිත කරපන් කියලා මම ඉගෙනගත් ආර්ථික විද්‍යාවට පටබැරි අදට ආර්ථික විද්‍යාව කියලා කියන්නේ දෝ මොනවද කතා කරන්නේ. වේදනාවට සැප වෙනවට දුක් වෙනවට දෙකම සමීකරණය කරනවා කියනකොට ඔය පාරමිතියක ඉන්ඩෙක්ස් එකම මට විස්තර වෙන්නේ කියන්නේ ඒක බෑ වේදනාව වෙනකොට ඇන්ටිබයොටික්ස් කියනවා ඇනස්තීෂියා ගන්න. ඉල්ලා කරන්නේ නැහැ දෙල්ලන්ට නඩු ගන්නවා කියන්නේ. ඒ කොම්පැනියේ පාරේ. යසසක් ආවත් අයසක් ආවත් සර්වවිට වර්ගෝ දේශපාලනයේ ඔක්කොම මට විස්තර දෙන්නේ. මොකද ඒගොල්ලෝ අම්මලු කුඩා කමන්නේ යසස් ගන්න හැබැයි මේ ලෝකේ බුදුහාමුදුරු කියන දේවල් හද තවරන මොකද කියලා බලන්න. කරලා බලන්න කවදා හරි මේකේ වැඩක් වෙනවා. මොකද ආපස්තර සීලය ප්‍රමාණය දන්නේ නැති සමාධිය ප්‍රමාණය දන්නේ නැති කෙනාට මේක ජීවන තේරෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න එක එක. ඊට පස්සේ හරියටම ලේපිට කාරණා සිද්ධ වෙද්දී මුවින්න බෑ. ඒකට බලන්නේ නැතිව ප්‍රත්‍යක්ෂ කරනවා කියන කාරණේ. එහෙම කිරීමෙන් තමයි අපි බුදුන් වහන්සේ දාන්නේ කියන්නේ ඉස්සරහට කරන්නේ අපේ සීලය අපි සන්නාය කරගන්න යුද දිනකට යන්න ඒ විද්‍යාමාර්ගයේ සඳහන් කරන්නේ අහන්න අගෝ සංගාමේ ඡාපාතෝ දත්තර ඉතිවාක්‍ය කිතික්කිසන් දුස්සීලෝයි බෞද්ධ මම යුදට මං ඇතෙකුසේ ඊයේ විදි දුන්නේ විදියේ දෙවිතර විදිනවා දැන් බුදුන් වහන්සේලා කදාපත දෙවිලා කරන්නේ ශ්‍රද්ධා පරිණතිය ඇති වෙනවා. ඒක පාපුණා. දුරවන්නේ මේවා. ඇත්ත මෙහෙමවා. උදේසිනෝවා ඇතිකෝසිනෝවා ඉස්සරහිනෝ ඇටා ඕනතර ඉඳී වයි කරගදී. උදේ යුක්ති යනවා කියලා කරන බෑන පොතක් ඇති. ඒ නිසා ඉතතරම ඇතිකෝසේ මාකාරපරිදි ඒ කර්මයේ සාගර පාරමිතා දුස්සීලෝයි බහුජන බොහෝ දෙනා මේ ලෝකේ දුස්සීලය කතා කරන වචන කෙටේරිය කිසිසේත් නොදකකට පාපේ කරනවා යුතුයවන්න ඇත කුසලයේ රසීයන කාමයේ ඉන්නවා කියන බුද්ධි වේලාවක් බුදු වුණා වුණා ඉතින් නිර්මාණය යථාර්ථ තමයි කෙලෙස් වලින් හිත වරක් කරගන්න නැතුව අනවශ්‍ය කුණපින්න ගන්න නැතුව කුතු කරනවා අපි දැන් දුරු කරන යම් ප්‍රමාණයක් තියෙනවා. මම ධර්මදේශනයේ උත්සාහ කරේ. අපි මේ හැප්පිල අපතරය කරාගෙන හතර දිහා යම් ඉවසීමක් පොදු කරලා තියෙනවා. අපි ඒක තවදුරටත් ඉස්සරහට කල් දෙන්න පාර්තමානයේ මිෂ මේ පටවිච්ච සඳහා අයිතිවාරම් කරකෝ පහසු කරකෝ ලැබිච්ච කාර්යවලට විරුද්ධ නඩියන්න නෙවෙයි කියලා කරන්නේ තියෙන්නේ. මේ අප්‍රමාදී අපි දැන් පුරුදු කරගන්න එක තවදුරටත් ඊයක් කන්නේ තියෙනවා වගේ දොර මේකයි. ඉතල ගහලා තියන්නේ කියන ඒ කෙලස්. කෙලස් වල තියෙන දුර්වලකම, කෙලස් වල තියෙන බලකඩිය, මේ බලවත් ආවේශ ආක්‍රමණේශවා අනිවාර්යයෙන්ම දාගන්නවා. ඒ සදාගතනාවේ අවසාන මොහොතේ තේනවා පාන්නේ දීලා සංඥා විතරකාරී අප්‍රමාදයේ දුක්ඛේ සම්පාදිත ආයතන මහණේ අප්‍රමාදීව සම්පාදනය කරලා එළඹ හැම චිත්තක්ෂණයකම එළඹ සිට වාසය කරනවා මේ අවශ්‍ය කර්මයේ දීපා වර්ගම සංඛාර වල සබාවක් දුකාවක් ඔක්කොම ගෙවන්නේ සුළුයි ඒක. එරසිතේ වාසය කිරීම මුළු බුද්ධ ධර්ම සංගතයෙන් ගන්න ඕනේ නම් අමාන්තයක්. ඇටෙක් නේ කොරන් ඕදනා වගේ. අනිවාර්යෙන් දාන්න ඕනේ නම් අප්‍රමාදිකින් වදිනා. ඒක අප්‍රමාද නිර්වචනය කියන කොට ධාන්‍ය අප්‍රමාද, සීලය අප්‍රමාද, අප්‍රමාද සමාධිය අප්‍රමාද කියන මේ පරිසර අප්‍රමාද කියන්නේ. ලෝකේ වටින දාන දාන දාන තමයි තේරෙන්න පටන් ගන්නවා මේකට ඒක සඳහා කිසිම අඩුවක් අපිට සම්පූර්ණ පිළිචිකතියක් කියන්නේ සාක්ෂාත් කරගෙන ඉන්නේ නිසා සිල් දිනාම සාක්ෂාත් කරගෙන ඉන්නේ මේ ධර්ම දේශනාවත් ඒක වාසනාව වේවා කියන ප්‍රාර්ථනාව සරසිතන් දේශනා කරනවා සිල් දිනාම සරසිමුදා වේවා පිළිගත් අවස්ථාව